සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සංති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙන මේ කිරීගෙන යන සමාන්තරව කිරීගෙන භාවනා වැඩපිළිවෙලත් ධර්ම දේශනාවත් අනුව ඒ සූත්‍රාන්තර සූත්‍රාන්තර අන්තර්ගත කරුණු ඒ ධර්ම දේශනාවට අවශ්‍ය සුත්තමේ අනුග්‍රහිතයක් වශයෙන් උත් සාකච්ඡා අනුග්‍රහිතයක් වශයෙන් උත් ඉදිරිපත් කරගෙන යන ගමනක් මේ තියෙන්නේ. ඒ අනුව අපි සතිපට්ඨාන මහා සූත්‍රය මුල් කරගෙන පවත්වාගෙන යන යනු ලබන ධර්ම දේශනාවේ අද තුන්වෙනි දවසේ කියලා අපිට සටහන් කරන්න පුළුවන්. අපි මුල්ම දවසේ සතිපට්ඨාන පිළිබඳ හැඳින්වීමක් ඇති කරගත්තා. දෙවෙනි දවසේදී තියෙන කාලය අනුව ඒ කායනුපස්සනා කොටසට අයිති ඒ කර්මස්ථාන 14ක් වගේ තියෙද්දි අපි ඒකෙන් ආනාපාන සතිය සහ සක්මන් භාවනා පිළිබඳව යම් ප්‍රමාණයක් තොරතුරු එකතු කරගත්තා. අද අපි ඒ ඊගාවට තියෙන වේදනානුපස්සනාව කියන දෙවෙනි පර්වයට බැස ගන්නයි මේ මාත්‍රිකා පාඩේ ලැබුවේ. මේ වේදනානුපස්සනාවට බහිනකොට හැම කෙනෙක්ම සමත මට්ටම ඉක්මවලා විපස්සනා මට්ටමකටපත් වෙලයි තියෙන්නේ. ඒ නිසා සෑහෙන වෙනස්කම් වගේක් පරිවර්තන වගේක් සිද්ධ වෙනවා මේ කායනුපස්සනාවත් වේදනානුපස්සනාවත් අතරේ. එකක් තමයි කායानुපස්සනාව සම්මත හෝ විපස්සනා විය හැකි. නමුත් වේදනානුපස්සනාව මේ මූල ධර්මානුකූලව බලනකොට අනිවාර්යයෙන්ම විපස්සනාවට වැටෙනවා. කායानुපස්සනාව රූප ධර්ම විශේෂයි, කර්මස්ථානයේ විශේෂයි, රූප කර්මස්ථානයේ විශේෂයි කරන භාවනාවක් වෙන අතර වේදනානුපස්සනාවට යනකොට ඒක නාම කර්මස්ථානයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි චිත්ත වීදියක් අරගෙන බලනකොට සරුවචනහාසික ප්‍රසිද්ධ ප්‍රකාශන අනුව ඇහ කියන ආයතනය අරගෙන බැලුවොත් චක්ඛායතනය අරගෙන බැලුවොත් චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා එතකොට මේ ඇහැට රූපයක් ඇවිල්ලා වැදෙනකොට එතෙන්ට හිත චක්කු විඥානයේ වශයෙන් මුක්කු ගැහුවොත් ආධාර කළොත් ඒ තුනේ ඒ එකට සාමූහික ගමන සංගති කියලා සඳහන් කරලා තියෙන්නේ තින්නම් සංගති ඒකට ගමන් කිරීමට ස්පර්ශය කියලා කියනවා ඒ ස්පර්ශය වුණාට පස්සේ තමයි ඒක අපිට විඳ ගන්න පුළුවන් වෙන්නේ අපි ඒක රස බලන්නේ එතෙන්ට එනකම්ම චිත්ත ප්‍රවෘත්තිය නික්ලේශී මේ වේදනාවන් පස්සේ තමයි තණ්හාව ඇති වෙන්නේ ඒක නිසා වේදනාව දක්වා සෑම කෙනෙකුගේම ඒ ඇහි වේවා, කණේ වේවා, නාසයේ වේවා, දිවේ වේවා, කයේ වේවා, හිතේ වේවා වැඩපිළිවෙල නිවන් දකලයි තියෙන්නේ. මේ වේදනාව වෙදී නැත්නම් ස්පර්ශය කරනකොටම ඇතිවෙන වේදනා මට්ටමේදී සතිය එළඹී හිටියේ නැත්නම් අනිවාර්ය මේක වේදනාපච්චය තණ්හා. දැන් මුළු භාවනාවෙම කරන්නේ මොකද්ද? වේදනාපච්චය පඤ්ඤා කරගන්නයි හදාන්නේ. වේදනාවක් විඳිනකොටම එතෙන්ට එළඹ සිටි සතිය තියෙනවා නම් තවත් විස්තර වශයෙන් කියනවා යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් තවත් එකතු කරනවා නම් සම්පජඤ්ඤය තියෙනවා නම් ඒ වේදනා චෛතසිකයේ දක්වාම පැවතගෙන ආපු මේ නිර්මල භාවය නික්ලේශී භාවය ඊගාවට තණ්හාවක් වඩපත් වෙන දෙන්නේ නැතුව කොහොමද මේ වේදනාව නැමැති යාන්ත්‍රණය කොහොමද මේ වේදනාව නැමැති චෛතසිකය තණ්හාවක් ඇති කරන්නේ නැත්නම් තණ්හාව ඇති කිරීමේ මුලමැද අග දැකපු දවසේ වේදනාව මතින් ප්‍රඥාව මිස තණ්හාව ඇති වෙන්නේ නැහැ. එහෙම නොවුනොත් අර සදාතනික කෙලස් ගංගාව වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව කියලා අපි ඔය කටපාඩම් කරන ද්වාදශ කාර්යයට අනිවාර්යයෙන්ම චක්‍ර කරකෙන්න පටන් ගන්නවා. ඒක තමයි විසම චක්‍ර වෙන්නේ. ඒකට කියනවා කිලේශ වට, කම්ම වට, විපාක වට කියලා සංසාර වට යනවා. ඉතින් ඒකට කිසිම පුහුණුවක් අවශ්‍ය නැහැ. ගැම්මක් අවශ්‍ය නැහැ. ශක්තියක් අවශ්‍ය නැහැ. ඒක ඒක විසින්ම කස කැවෙවිවි, කස කැවි කැවි යන ගමනක් තියෙන. කිසිම බාධාවකින් නැහැ. අන්නවරතෙන් දිගට ගමන් කරනවා. සර්වචනාංශ මෙන්න මෙතන මේ වේදනාවේ ඉඳලා තෘෂ්ණාව දක්වා මේ වේගය යන්න දෙන්නතු එතන මැද ඒ සංදිස්ථානයේ කුල්පහරක් හෙලලා සංදිස්ථානයේ කැඩීමෙන් වේදනාව වැඩපිළිවෙල කරන හැටි නැත්නම් වේදනාවේ යාන්ත්‍රණය වේදනාව වෙන්නේ කොහොමද කියන එකට ඥාණය මුසු කරලා තෘෂ්ණාව වෙනුවට ප්‍රඥාව වේදනාපච්ච තණ්හා වේදනාපච්ච පඤ්ඤා අතරම ඔය මහසි භාවනා ක්‍රමය පහළ වෙන්න ඉස්සලා බුරුමේ පුනරුදයට හේතුනේ මෝගුක් භාවනා ක්‍රමය කියලා මෝගුක් සයඩෝ ස්වාමීන් වහන්සේ අඳුලා තිබු භාවනා ක්‍රමය. ඒ ස්වාමීන් වහන්සේගේ දේශනාවත් භාවනාවත් තන්නි ක්‍රම පටිච්ච සමුප්පාදයේම තමයි මුල් කරගෙන තිබුණේ. ඒක ගොඩාක් අටකතා න්‍යාය, අභිධර්ම න්‍යාය අනුව තමයි ගියේ. මේ භාවනා ක්‍රමෙ දිගටම හැම ශක්තියක්ම යොමු කරන්නේ මේ වේදනාව නිසා තණ්හාව ඇති නොවි ඒ විශේෂයි ප්‍රඥාව ඇති කරගන්නයි. ඉතින් අපි මේ කතා කරන්නේත් ඒකටයි. භාවනා කරන්නේත් ඒකටයි. නමුත් බොහෝ විට අපි අතිමුත් ඒ වේදනාව ඇති වුණාට පස්සේ අර පුරුදු පාර දිගේ තණ්හාවට වැටෙනවා. අපි උත්සාහ කරන්නේ වරින් වර හෝ වේදනාවට අවශ්‍ය කරන පසුබිම් සාධක සකස් වෙනකොටම එළඹ සිටි සියෙන් ඉඳලා ඒ වේදනාව මතින් ඉබේ පහළ වෙනේ තෘෂ්ණාව වෙනුවට වේදනාව මතින් තෘෂ්ණාව පහළ වීමේ යාන්ත්‍රණය කොහොමද මේක වෙන්නේ කියලා ප්‍රඥාව පහළ කරගන්න. ඉතින් මේ සම්බන්ධයෙන් සරුවචන වහන්සේ කතංච බික්ක වේ බික්කු වේදනාසු වේදනානුපස්සී විහෙරති කියලා මේ සිද්ධිය ටිකක් ලොකු කරලා විස්තීර්ණ කරලා පළල් කරලා පෙන්නලා දෙනවා කොහොමද මේ වේදනාවේදී යෝගාවචරයේ වේදනාව අනුව බලන සුළු වේදනානුපස්සී ගත කරන්න කියලා. ඒ වේදනානුපස්සී ගත කරන විදිහට එන්න නැත්නම් මේ සරුවචනාංශ මේ කියන වචනය ඒ ඇති ඒ අනුව නැත්නම් ප්‍රායෝගිකව ප්‍රෝජනේ සලකලා පාවිච්චි කරන්න නම් ඊට කලින් දිනු කරපු සතියක් අවශ්‍යයි. ඒක නිසායි කායानुපස්සනාවට පස්සේ මේ වේදනානුපස්සනාව තියලා තියෙන්නේ. ඊට කලින් පුරුදු කරන ලද සමාධියකුත් අවශ්‍යයි. ඒ වගේම සීලෙකුත් අවශ්‍යයි. මේ මූලික අවශ්‍යතා තිබුණත් අනිවාර්යම වේදනාව යාන්ත්‍රණය අපි දැනගන්නවද නැද්ද කියන්න බෑ. මු සමහර විටක වෙන්න ඉඩ තියෙනවා. සමහරලාට දැක ගන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි මේ අවශ්‍යතාවයන් මූලික පහසුකම් ටික නැත්නම් අපි කියනවා ආසන්න කාරණයි කියලා මේකට කියන්නේ. ඒ ආසන්න කාරණා ටික සපයලා දෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක යෝගාවචරයාගේ අනුග්‍රහය අනුග්‍රහයක් සංග්‍රහ කරන්න ඕනේ මේකට. මේකට සැදී පැහැදී සිට ගන්න ඕනේ. ඒ ටික දෙන්න ඕනේ. දුන්නට පස්සේ තමයි අර ඊටාත්ම සූක්ෂම විදියට අයිබන් අස්පන්තුම් කරලා මායාකාරී විදිහට මේ වේදනාවත් එක්කම අනිවාර්යයෙන්ම තෘෂ්ණාව ඇතිවීමේ ඒ ඇස්බැඳුම ඇහැට වැලි ගහලා කරන වැඩේ හොඳට ඇහක් පිට ඇහක් ගහගෙන බලාගෙන ඉඳලා කොහොමද මේ වේදනාවෙන් සතන්නාව ඇති වෙන්නේ කියන එක දැකගත්ත දවස දැනගන්න දවස අර සම්පූර්ණ චක්‍රේ සංසාර චක්‍රේට මහා මරු පහරක් වෙනවා. ඉතින් ඒකට හුඟාවක් සකස් වෙලා ලෑස්ති වෙලා යන්න ඕනේ. ලෑස්තිලා කියට වැටුණයි කියලා පෙරදුණා කියලා බය වෙන්නත් එපා. අපිට නැවත නැවතත් කරලා කරලා කරලා දවසක අපිට දැක් ගන්න පුළුවන් වෙනවා මේ වේදනාව අපි කොහොමද පක්ෂග්‍රාහී කරන්නේ අපි කොහොමද මේ ඍජු භාවතේ යන අපි පැත්තකට නමන්නේ තණ්හාව පැත්තටම නමන්නේ කොහොමද මේ සඳහා අපි ඇත්තටම බලු ගැත්තොද අපි දාසයෝද අපි බැලයෝද අපි අතේ යටට වැඩිච්ච මිනිස්සුද එහෙම නැත්නම් අපිට මේ කලින් අර කියාවු සීලයක් සමාධියක් සතියක් ඇතුව ගිහිල්ලා හරියට මෙතන බලලා ඒ තැන දැක් ගන්න පුළුවන්ද කියලා. අපි දන්නවා කෝච්චි පාරවල ස්ටේෂන් වල එහෙන් එන කෝච්චිය මෙහාට ෂන් කරන හැටි මෙහෙන් එන කෝච්චිය එහාට ෂන් කරන හැටි ඒ රූම් එකේ ඉඳලා ඒ liver එක ඇදපුවාම කෝච්චියේ එන්ජින් එකෙන් ස්ටියරින් කරකවලා නෙවෙයි කෝච්චි පාර මේ කෝච්චි මාරු වෙන්නේ ඒ පාරෙන් එනකොටම හේතු කළ දුන්නාම කෝච්චිය ඇදිලා යනවා අර පාරට. ඉතින් අපේක නිතරම යෙදිලා තියෙන්නේ වේදනාවෙන් තණ්හාව කියන නගරයට යන පාරට තමයි මේක ජොයින් වෙලා තියෙන්නේ. ඉතින් අපිට ඒක කඩන්න වෙනවා. කඩලා තණ්හාව කියන නගරේ නෙවෙයි ප්‍රඥා කියන නගරයට යොමු කරන්න වෙනවා. අන්න එහෙම කරනකොට සරුවචන සතහන් කරනවා ඉද බික්ක වේබික්කු සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති බජානාති. එතකොට සරුවචනාංශ මේකට දෙන අපිට දෙන පොඩි ඉංගිය තමයි අපේ ජීවිතේ අපි සැප දුක දෙක විඳින අවස්ථාවල් තියෙනවා. ඒකට ඉතින් විශේෂ භාවනාවක් ඕනේ නැහැ. මේ දෙකෙනුත් සාමාන්‍ය ලෝකයා එනතන සපකාමී තමන්ගේ අභිවෘද්ධි කැමති ලෝකයා මේ සේරම හැම උපදි සම්පත්තියක්ම අපේ පුළුවන් කාර්කමක්ම අපේ තියෙන වස්තු භෝග සේරම අපි යොදවන්නේ සුඛ වේදනාව සඳහා. ඒක නිසා ඒ සුඛ වේදනාවක් එනකොටම ඒක ලැබීම පිළිබඳව අපි සතුට වෙලා ආඩම්බර වෙලා ඒ සුඛ වේදනාවට සාදර වෙලා ඒක ආලිංගනය කරනවා සිප වෙනද ගන්න. ඒ නිසා අපිට කොහොමද සුඛෙන් තෘෂ්ණාව ඇති වෙන්නේ කියන කමට තියෙන සතිය එළඹ සිටි ගතිය අප්‍රමාදි ගතිය නැතුව අපි පමාවට වැටෙනවා ඒ සුඛ වේදනාවට ඇති කෑදරකම නිසා. සුඛ වේදනාවට ඇති ආශාව නිසා. සුඛ වේදනාව එන්නත් කලින් සිප වෙනද ගන්න නිසා. ඒ වගේම තමයි දුක් වේදනාවක් නම් එන්නේ ඒ වෙනුවට අපිට හුඟක් හිටනරක් වෙනවා. මං වගේ කෙනෙකුට මෙච්චර දේවල් කරපු කෙනෙකුට සැප බලාපොරොත්තු වෙනකොට මොකද මේ දුක ආවේ කියලා. ඉතින් එතකොට මේ සංසාර සත්‍යය සංසාරට බැඳලා තියෙන ප්‍රධාන හේතුව තණ්හා බවත් වේදනා නිසා තණ්හාව ඇති වෙන බවත් කිව්වට එහෙමනම් මේ දුක වේදනාව ඇති වෙනකොට ද්වේෂය ගැනයි මොකද කතා කරන්නේ නැත්තේ ඇයි මේක මේ පටිච්චසමුප්පාදයට ඇතුල් වෙලා නැත්තේ? ඇයි මේ වේදනාව නිසා තණ්හාව විතරක් නෙවෙයි ද්වේෂයත් එන බව කියන්නේ නැත්තේ කියන එක මූල ධර්මමේ ප්‍රශ්නයක් පැනලා කියනවා. ඒකට මතක් කරන්න තියෙන්නේ අපිට ද්වේෂයක් පහළ වෙන්නේ ඒ පැමිණිච්ච දුක වේදනාව මත නෙවෙයි කියනවා ඒ වෙනුවට අපේක්ෂා කරපු සැප වේදනාව නොලැබීම නිසායි කියලා. අපි යම් ගති වස්තුවකට දැනට ද්වේෂ කරනවා නම් අපිට තියෙන්නේ ඒ වෙනුවට අපි වඩා හොඳ එකක් බලාපොරොත්තු වෙනවා. ඒක වෙනුවට මේ කාල කන්‍යාව ඒකල වෙලා ඒ වැඩේ නැති කරුවා. අරයට එන්න තියෙන අවස්ථාවක් නැති කරුවා කියලා මේ ආවේග විනාශ කරන්න හදනවා. එතකොට ද්වේෂයක් පහළ වෙනවා. ඒ නිසා ඊට වඩා හොඳ දෙයකට ඇති තණ්හාවමයි කියනවා ද්වේෂයක් ඇති වෙන්න හේතුව. මේක ඉතින් අපිට මේ දාර්ශනිකව නැත්නම් මූල ධර්මානුකූලව තේරුම් ගත යුතුය. අපිට ද්වේෂයක් එන්නෙම ඊට වඩා හොඳ දෙයකට ඇති අපේක්ෂාව නිසා. අපි මගුල් ගෙදරකට ගියාම අපිට මුල් ඇවරියෙන් දෙන්නේ නැතුව කෙසෙල් දෙවෙනි ඇවරියෙන් දුන්නොත් අපිට හිතනක් වෙනවා. මොකද අපි එන්නේ කියලා ආර්දනා පත්‍රය ඇවිල්ලා අයි අපිට මුල් ඇවරියෙන් දෙන්නේ නැහැ. මුල් ඇවරියක් නැත්තම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. නිසා අපි හැම වෙලාවෙදීම යමක් ගැන බලාපොරොත්තු වෙනට අපේ චිත්ත රූපයක්ම වාගෙන මට මේක මෙහෙම විය යුතුයි කියලා චිත්ත රූපයක ජීවත් වෙයි. අනේ චිත්ත රූපයට ගැළපෙන මුල් ඇවරියේම දේ නොලැබුණොත් අපිට තියෙන්නේ අර ලැබිච්ච එකත් එක තරහ නෙවෙයි. ඒ ලැබිච්ච එක අර හොඳ එකක් වෙනුවට මා කර පැමිණීම නිසා ඇතිවෙච්ච ඉච්ඡාබංගත්වයක් තියෙනවා. ඒක නිසා ඒක පෙන්වන්නේ මෙතනදී කතා කරන්නේ තෘෂ්ණාව පමණයි. මේක ඔය සීදී විනාශා ගැනීමේ සංසිද්ධියකට එහෙම නැත්නම් විභව තණ්හාවකට සම්බන්ධ කරලා බැලුවොත් ඒ අර බුද්ධ ධර්ම බෞද්ධ දර්ශනයේ මොකද්ද කියලා පොතක් ලියලා තියෙනවා ඩී.ජේ. කල්පාණ මහත්තයා එයා විස්තර කරන්න හදනවා මේ භව තණ්හා විභව තණ්හා කියන කාම තණ්හාව කතා කරන දෙයක් නෑ ඒක අපි දන්නවා ඉන්ද්‍රියන් හා සම්බන්ධ සාමිෂ සැපය භව කාම තණ්හාව කියලා අපි සඳහන් කරනවා. අපි ඒක නොසලකා හරිනව නෙවෙයි දන්නවා කියලා හිතාන ඉදිරියට ගියොත් භව තණ්හාව කියලා කියන්නේ මේ කාම තණ්හාව මට දිගින් දිගටම ලැබේවා කියලා මෙයින්ම තවත් එකක් ඉල්ලන එක කියනවා. විභව තණ්හාව කියලා කියන්නේ මේක වෙනුවට වෙනත් එකක් ඉල්ලන එක කියනවා. ඒ වෙනත් එකක් ගන්න නම් මේක අයින් කරගන්න ඕන නිසා මේක විනාශ කිරීමේ මේක පිළිබඳ වනස් හිතවිල්ල එන්න පටන් අර ගන්නවා. ඒකට අපි කියනවා පටිගෙහි කියලා නැත්නම් ව්‍යාපාදේ කියලා සඳහන් කරනවා. නමුත් ඒකම ඒක ඇත්තටම තණ්හාවේ හේව නැල්ලක් පමණයි. ඊට වඩා හොඳ දෙයක් වෙනුවට ඇති ආශාව නිසායි මේකත් එක්ක තරහව ඇති වෙන්නේ. ඒක හරීම මායාකාරී විදිහට අපිට සිද්ධ වෙනවා. අපි මේක මෙතෙන්දි මතක් කරනවා. අපි ඉදිරියට යනවා මේ වේදනාව පිළිබඳව මතක් කරගන්න. එතකොට බුදුරජාන් වහන්සේ කිව්ව වචනය බුද්ධ ශ්‍රීමුක දේශනාව තමයි සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදයාමීති බජානාති. අපි සුඛ වේදනාවක් විඳිනකොට මම සුඛ වේදනාවක් විඳින්නේ යයි දැනගනි. ඉතින් අපි ඇත්තටම මේක දන්නේ නැද්ද? නැත්නම් මොකද්ද බුදුරජාණන් වහන්සේ මේකෙන් දෙන පණිවිඩය කියලා බැලුවොත් අපි සුඛ වේදනාවක් එනකොට ඒක පිළිබඳව ඇත්තා වූ තණ්හානුසය නිසා සුඛ වේදනාව වේවා වැඩි වේවා මටම මේවා මගේම වේවා කියලා සුඛ වේදනා විඳින අතරේ යටින් තියෙන රාගානුසයට අනිවාර්යයෙන්ම ගැති වෙනව පොහොර දාන. මෙන්න මේ රාගානුසය හිත දූෂ්‍ය කරන නිසා හිත හෙල්ලුම් කරන නිසා අපි අර සුඛ වේදනාවට අනිවාර්යයෙන්ම බැඳීමක් ඇති කරගන්න. මේක ටිකක් ලුකු කරගන්න ඕනේ, මගේ කරගන්න ඕනේ, මටම කරගන්න ඕනේ. නැත්නම් මේක තමයි මම බලාපොරොත්තු මගේ પરමාර්ථය කියලා ඒ සුඛ වේදනාව ආත්මේ කරගන්න. ඊගාවට අපි දකින්නේ පැමිණිච්ච සුඛ වේදනාව නෙවෙයි ඒ සුඛ වේදනාව වෙනුවෙන් අපි ඇති කරගත්ත ආරෝපණය කරගත්ත චිත්ත රූපේ. ඒක තමයි අපි බදාගෙන ඒකේ තමයි අපි ආස්වාදේ ලබන්නේ. ඉතින් ඒ නිසා සුඛ වේදනාවක් එනකොට මුල චිත්තක්ෂණේ සුඛ වේදනා දැනගන්න චිත්තක්ෂණේ සමහර විටක අර කියන රාගානුසයෙන් කෙලෙසලා නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් සුඛ වේදනාවේ මැදට එනකොට අනිවාර්යයෙන්ම අපි අර රාගානුසයෙන් ඒක ආකීර්ණ කරගන්නවා. අවුල් කරගන්නවා. දූෂ්‍ය කරගන්නවා. ඊට පස්සේ සුඛ වේදනාවේ අන්තිම වෙනකොට අපි ඉන්නේ සුඛ වේදනාවේ අපි ඇති කරගත්ත රාගානුසයේ. ඉතින් ඒක නිසා අපි සුඛ වේදනාවේ මුල මැදාග දැක්කා කියලා අපිට කියා ගන්න බැරි වෙනවා. මොකද හේතුව අර අතරමැදට මැදි වෙලා චිත්ත දූෂ්‍ය භාවයක් ඇති කරන මේ රාගානුසය නිසා. ඉතින් සරුවචනස අපිට මේ කියන්නේ මොකද්ද? සුඛ වේදනාවක් එනකොටත් පවතිනකොටත් යනකොටත් අන්නර හිතේ දූෂ්‍ය භාවය වංචනික ස්වභාවය එහෙම නැත්නම් ඒ කියන රාගානුසයට හොල්මන් කරන්න ඉඩ නොතබා සුඛ වේදනා සුඛ වේදනාවක් වශයෙන් බලන්නේ කියලා. නැත්නම් සුඛ වේදනාවේ මුලමඳාක දකින්නේ කියලා. ඊගාට දුක්ඛං වේදනං වේදේමානෝ දුක්ඛ වේ දුක්ඛං වේදනං වේදයාමීති පජානාති. ඒ වගේම දුක් වේදනාවක් එනකොට දුක් වේදනාවෙත් මේ මුල, මේ මැද, මේ අග වශයෙන් බලන්න කියනවා. ඒ මොකද දුක් වේදනාවක් එනකොටම අපිට තියෙන පටිඝානුසය. ඒක නොදකින් නොපතන් කියලා ඒක නැති කර ගැනීමේ ආශාව නිසා දුක් වේදනාව මැදට එනකොටම අපි ප්‍රතික්‍රියා කරනවා. මං මේ වගේ කටයුතු කරන කෙනෙකුට මොකටද මේ ආවේ මේ වෙනුවට එන්න තිබුණ සුඛ වේදනාවක් මේ ආපු නිසා තමයි මේ තේරමුණේ කියලා ඒ දුක් වේදනාවත් එක්ක පටිඝානුසය වැඩි කරන්න පටන් ගත්තාම ඒක යනකොට අපේ හිත ආවේශ වෙලා තියෙන්නේ. ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ, දූෂ්‍ය වෙලා තියෙන නිසා අපිට දුක් වේදනාවේ යන පැත්ත අවසාන කෙලවර මේකට කියනවා අතරම භාවනා ලෝකේ සඳහන් කරන නිරෝධය කියලා. දුක් වේදනාවේ නිරෝධය, සුඛ වේදනාවේ නිරෝධය දැක ගැනීමේ ශක්තියක් අපිට නැහැ. මේකට අමතරව අදුක්කම සුඛං වේදනං වේදේමානෝ අදුක්කම සුඛං වේදයාමේටි පජානාති කියලා සරුවචනාංශික කොටසක් සඳහන් කරනවා මේකනම් සාමාන්‍යයෙන් භාවනා නොකල හෝ නැත්නම් භාවනා සාර්ථකත්වයක් අතීතම නැති කෙනා දන්නේත් නැහැ. මොකද්ද මේ අදුක්කම සුඛ වේදනාව කියන්නේ කියලා. කියන්නේ නොදුක් නොසුව වේදනා, සැපත් නැති දුකත් නැති වේදනාව. ඒක විඳීමක් නෙවෙයි බලනකොට. කියන වේදනා චෛසිකය කියලා කියන්නේ සැප විඳණය සුඛ වේදනා කියන්නේ සුඛය වින්දනය දුක්ඛ වේදනා කියන්නේ දුක්ඛ වින්දනය නමුත් මේ අදුක්කම සුඛය අර ඇති සැප දුකට සාපේක්ෂව විඳීමක් තමයි නමුත් ඒක විඳින්නෙක් නැහැ නැත්තම් මේ කාම ලෝකේ ඉන්න මිනිස්සු කවදාකවත් ඒක මුලිච්ච වෙන්නේ නැහැ හමු වෙන්නේ නැහැ හමුනට අඳුරන්නේ නැහැ ඒක වේදනාවක් කියන චෛසිකට වැටෙන්නේ නැහැ නමුත් සරුවඥාන්සේගේ ලයිස්තු ඉතාමත්ම වැදගත් බොහොම දිලිසෙන සුළු හොඳම යතුරු සිදුර වාගේ නැත්නම් යතුර වාගේ නැත්නම් මකර තොරණ වාගේ එහෙම නැත්නම් දොර කවුළු වගේ පේන නිවනට තියෙන පාර අදුක්කම සුඛ වේදනාව කියන්නේ. ඉතින් අදුක්කම සුඛ වේදනාව කොයි වෙලාවෙ එනවද කොයි වෙලාවෙ පවතිනවද කොයි වෙලාවෙ යනවද කියන එක අපි දන්නේම නැහැ. ඉතින් ඒක නිසා අපිට වේදනාව පිළිබඳව ਸਰවඥාන්සේ මතක් කරන මේක තුනට පතුරු ගහලා සැප දුක අදුක්කම සුඛ වේදනා කියලා හැම වේදනාවක්ම තුනකට කඩලා මේ එනවා මේ පවතිනවා මේ යනවා මුල මැද අග වශයෙන් දකින්න කියලා. එතකොට අපිට සිද්ධ වෙන්නේ අර වේදනාව විඳමින් නැත්නම් වේදනාවේ මත් වෙලා විඳිනව වෙනුවට වේදනාව පිළිබඳව විමසුන්නුවණක් කිමිදා බැලීමක් එබී බැලීමක් සිදු කරන්න වෙනවා. මෙතන වෙන්න ඇති මං හිතන්නේ ප්‍රශ්න තියෙන්නේ ඒක විග්‍රහ කරලා බලන්න යනකොට ආස්වාදේ නැතුව යනවා. සුඛ වේදනාව විඳින ආස්වාදේ නැති වෙනවා මේක විස්තර කරලා බලන්න යනකොට. ඒ නිසා අපි හිතන්නේ ඒව බල බල ඉන්න වෙලාවේදී සුඛ වේදනාවම පුළුවන් තරම් ඒක රස විඳින්න ඕන. ඒක විස්තර කරන්න ගියොත් ඒකේ රස විඳිනේට බාධා වෙනවා. ඉතින් මේ නිසා අපි හිතනවා අප්‍රමාදීව සතිමත් වෙලා වේදනාවක් ආපුවම ඒක නෑ විග්‍රහ කරන්න ගියොත් වෙන්නේ රසාස්වාදයට බාධා වෙන නිසා රසාස්වාදේ හොයාගෙන ගිහලා අපි සුඛ වේදනාවක් එනකොට ඒකට නතු වෙනවා. නමුත් ඒක යටමත් එහෙම නැත්නම් ඒ මායාව තුල අවසාන ඵලයේ දුක බවත් අපිට දැනගන්න බැරි වෙන නිසා අපි හැමදාමත් එනේ එන සුඛ වේදනාවේ මූණත විතරක් බලලා සමහරට මූණතයි මැදයි විතරක් බලලා අවසානයේ දැක ගන්න බැරුව කිසිම සිද්ධියක පූර්ණ දැනීමකින් තොරව තමයි ජීවිතය හමාර වෙන්නේ. මේ සබෝතනචේ කියන සකින සුඛ වේදනාවක් ආවත් දුක් වේදනාවක් ආවත් ඒකේ මැද දකින්න වගේම අගත් දකින්න උත්සාහ කරන්න කියලා. ඉතින් මේ විදිහට අපිට කරා පැමිණෙන සැප වේදනා දුක් වේදනා දුක්ම සුඛ වේදනා වගේ දේවල් බැලීමෙන් ඇති ලාභය එහි ඇත්තා වූ දාර්ශනික පැත්ත එනතන ඒක කරන්නේ කොහොමද කල යුත්තේ මොකද්ද කියන එකට හොඳ විග්‍රහයක් චුල චුල කම්ම විමානේ වේදාල සූත්‍රයේ චුල වේදාල සූත්‍රය බොහොම ලස්සනට සඳහන් වෙනවා ඒක හරි වටිනවා කෙනෙකුට මේ විග්‍රහ කරගන්න මේ ජීවිතය කියන්නේ මොකද්ද කියලා ඒ චුල්ල වේදාල සූත්‍රයට හේතු වෙන්නේ විසාක කියන උපාසකතුමත් ධම්මදින්න කියන උපාසිකාවක් දෙන්න විවාහ ජීවිතය ගත කරනවා. දරුවෝ නැහැ දෙන බොහෝම බූදල් සහිතයි. ඒ විසාක උපාසකතුමා වරින් වර යනවා පන්සලට ਸਰුවචන ජාම්බෙලා බණ අහනවා. අර උපාසිකාව යන්නේ නැහැ බණ අහන්න. ඒ සාමාන්‍ය ඉස්සර තිබුණ පැවිදිච්ච ක්‍රමේ දැන් අර මුස්ලිම් ආගමේ කාන්තාවන්ට පල්ලි යන්න බෑ. ඒ වගේ තමයි ඒගොල්ලොන්ට ඉස්සර තිබුණ නෑ ක්‍රමයක්. අර පුරුෂයන් වගේ ඉදිරියටපත් වෙලා මේවා කරන්න යන්නේ මේ කුලකාන්තාවක් නිසා යාගෙන් ධම්මදිනගෙන් ඒකට විරුද්ධත්වයක්වත් නැහැ. ඉතින් විසාක ගිහිල්ලා බලනකොට බුදුහාමර බොහෝම ගැඹුරු ධර්ම දේශනා කරනවා. ඉතින් මේ හැමදාම මේව අහගෙන ඇවිල්ලා ටික ටික ටික ටික ක්‍රියාත්මක කරනවා. කරගෙන කරන යනකොට ක්‍රමයෙන් මෙයාගේ ඒ ලෞකික ඥාන ඉක්මවලා සෝවාන් සකදාගාමි තත්ත්වයටපත් වෙනවා. හැබැයි පෞල් ජීවිතේ කිසිම බාධාවක් කරන්නේ නැහැ, කියන්නෙත් නැහැ. ඒ ජීවිතය කරගෙන යනකොට අනිද්දාසේ බණ අහනකොට මෙයා අනාගාමි තත්ත්වයටපත් වෙනවා. එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද කියන මේ කාම රාග ව්‍යාපාද කියන චෛසික දෙකක් නැති වුණාට පස්සේ අර මෙතෙක්කල් ඒ මගේ කසාද අඹුවනේ මගේ ස්වාමි මේ ස්වාමි දුවනේ කියලා තිබුණ හැඟීම ඉවසගෙන හිටියට එදාට එයාට කොහොමඩක්වත් බැරි වුණා මේ කාන්තාවක් ඒ නිසා මේ කාන්තාවන් සමග ඇසුර පවත්වන්න බැරි තත්ත්වයක්. මේක දන්නේ නැහැ ධම්මදින්න එනකොට මාලිගාව ඉදිරියට යනවා ස්වාම පුරුෂයා ගමනක් ගිහිලා එනවා දකින්න. ඒතර කියනවා මාව අත තියන්න එපා මාව අල්ලන්න එපයි. ඒතර මේ අම්බන්ඩිට කල්පනා නම් මේ මොකද මේ මනුෂයාට මේ වෙලා තියෙන්නේ. මේ වෙනදා එනකොට මේ මෙහෙම එකක් නැහැ කියලා ඒ උනත් ඒ ගෙට එනකොට මනුෂයාට මොනවක් කියන්න හොඳ නැහැ කියලා පරණ චාරිත්‍රාක් තියෙනවා. පිට ගිහිලා එන මනුෂයාට gedara තියෙන කරදර ඔළුවේ දාන්න නරකයි. දාපු ගමන් මනුෂයා යකා වෙනවා. ඉතින් ඒක නිසා එයා දැනගෙන කුල චාරිත්‍ර දැන කරපණි. කරපණි ඉඳලා ඉවරලා දානේ හරි ගසලා දීලා කෑම ඉවර කරලා ඉවරලා මේ විවේකීව ඉන්න වෙලාවේ අහනවා මේ මොකක් හරි මගේ අතින් වැරදුනවද්දෝ එහෙම නැත්නම් වෙන අඹු සිඟිත්තකට හිත ගිහිල්ලවද්දෝ මොකද මට මෙහෙම කිව්වේ කියලා. ඉතින් විචාර වාසක කියනවා නෑ නෑ එහෙම එකක් ඕනේ නෑ ඒක අවශ්‍යතාවයක් නෑ ඒක අමතක කරලා ඉන්නේ. මේ මේ ධම්මදින දැනගන්නවා මේක මේ වෙලාවම දැන කියලා ආයෙත් දවස් දෙකකට පස්සේ කියනවා මම අතින් ඇත්තට මොකක් හරි වුණාද එහෙම නැත්නම් වෙන කෙනෙක් පිළිබඳ අදහසක් තියෙනවද මේක මොකද කියලා. තුන් සැරයක් විතර අහුවට පස්සේ විශාකා කියනවා මම මෙතෙක් කලුත් ඇත්තටම අපි දෙන්න අඹු සමි වශයෙන් ජීවත් වුණාට මගේ හිත ගොඩාක් මේ ධර්මයේ දිහාට ගිහිලා තිබුණේ මට දැන් ඇත්තටම මේ මේ තරමින්වත් මේ නාටකම දැන් කරගෙන යන්න බෑ. මට දැන් හිත වෙලා තියෙන්නේ පූර්ණ කාලිනව බණ භාවනා කරන පැත්තකට වෙන්නේ. ඒ නිසා මම මේ ආපු නිසා මම කියන්නේ ඔබ කැමැතිද මේ අම්මගේ පාර්ශවයේ අප්පගේ පාර්ශවයේ මට ආපු මේ බූදලේ ඔබට හම්බෙච්ච මේ දෑවැද්දා හීරම අරගෙන මේ මාලිගාවත් අරගෙන එක්කෝ වෙන ස්වාමි පුරුෂයෙක් දීග කනවද එහෙම නැත්නම් මේක ඉඳගෙන ඉන්නවනම් මං කැමති ඒක දීලා මේ වනගත වෙන්න එහෙම නැත්නම් අබිනිෂ්ක්‍මණය කරන්න. ඒතකොට ධම්මදින්නා වහනවා මේ ඔය ඔය දන්න ඔය බණේ හැටියට ඔය අබිනිෂ්ක්‍මණය ගෑනු අයට කරන්න බැරිද කියලා. එතකොට විසාකාව කියන අවශ්‍ය නම් පුළුවන් කියලා. එහෙමනම් මමත් ඒ වස්තුව සේරම තියලා මාත් වෙන ඔයත් එක්ක යන්නේ. ඊට පස්සේ මේ දෙන්නම එකතු වෙලා කතා කරගන්නවා. එහෙම යනවනම් මොකද්ද කරන්න තියෙන්නේ කියලා කිසිම කෙනෙකුට ඇවිල්ලා දෙන්න වස් දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා මේගොල්ලෝ දැනුම් දීමක් කරනවා දොර දන් දෙනවයි. දොර ඇරලා තියෙනවා කැමැති කෙනෙක් ඇවිල්ලා කැමැති බඩුවක් ගෙනියන්නේ. දවස් 7ක් ගෙනිච්ච බඩු තිබුණයි කියලා කියනවා. පස්සේ දෙන්න දෙපැත්තට යනවා. විසාකාගේ හෙල්ලිවරලා මේ විසාක තාම උපාසක වශයෙන් අනගාരിക වෙනවා. ධම්මදින්න තෙතින් මේ උපාසිකාව ගිහිල්ලා උපාසිකාරාමයට ගිහිල්ලා පැවිදි ඉල්ල ගන්න. පැවිදි ඉල්ල ගන්නකොට උපාසකට කල්පනා වෙනවා මේ ගියාට දැන් මේ අම්මන්ටි මොනම දෙයක්වත් දන්නේ නැහැ. සීලයක් දන්නේ නැහැ. සතිය දන්නේ නැහැ. මොකක්වත් නැහැ. දැන් ගිහිල්ලා අනා ගන්නවයි කියලා හැංගීමෙන් තමයි ඉන්නේ. මම නම් අනාගාමී වුණා මෙයා අනා ගන්නවා කියලා. ධම්මදින්න කොහොම හරි කරන්නේ දැනගෙන මේ ප්‍රදේශයේ හිටියොත් මට බෑ මේ වැඩේ කරන්න කියලා ඈත පළාතකට යනවා පැවිදි වෙලා. ඒකට උස විපාස විසක් කැමති වෙනවා. මොකද පළාතේ ඉන්න ගියාම විවිධාකාර හැමෝම තියෙන කොහොම හරි ගිහිල්ලා ඒ ධම්මදින්න රහත් භාවය ලබා ගන්නවා. ඒක ඒ දවස්වල පුරුද්දක් තිබිලා තියෙන යම් කිසි විදියකට තමන් ඒ විදියට රහත් භාවය ලබා ගත්තාම සරුවචන වහන්සේ ළඟට එනවලු අඤ්ඤ භාවය ප්‍රකාශ කරන්න. තමන් ලබාගත් தත්ත්වය ප්‍රකාශ කරන්න. ඉතින් කවුරු හරි ආවොත් ඒගොල්ලෝ හිතනවා මෙයා දැන් ඉතින් ශායන මට්ටමට ඇවිල්ලා තමයි මේ සර්වචනාංශයල වන්දනා කරන්න කියලා. ඉතින් ඒ වගේ කාලයකට පස්සේ ධම්මදින්න එනවා සවැත්නුර ජේතවනාරාමෙට. ආහාර පස්සේ විසාකට ආරංචි වෙනවා ආවයි කියලා. මම දන්නවා ෂුවර් ධානාගෙන ඇති කියලා. ඒ නිසා යනවා ප්‍රශ්න කරන්න. දන්නවද ධර්මය කියලා අහන්න. ඉතින් එතන දීර්ඝ ප්‍රසාකච්ඡාවක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ තියෙන මේ චුල්ල වේදාල සූත්‍රය අරගෙන කියවන්නේ කොච්චර ලස්සනද කියලා ඒක සිද්ධියක් ගත්තාම ඒක හරියට කැඳේ ගල බේරුවා වගේ විස්තර කළ දෙන හැටි. විසාකාව අහනවා ආර්යාවෙනි සැප වේදනාවේ යත්තා වූ සැප දුක දෙක මොකද්ද කියලා. මහා පබ්‍රංශ ප්‍රශ්නයක්. සැප වේදනාවේ යත්තා වූ සැප දුක දෙක මොකද්ද කියලා. ඒතර ධම්මදින්න රහතන් වහන්සේ රහත් මෙණිනාංශ කියනවා විසාකය සැප වේදනාවක් එනකොට සැපයි යනකොට දුකයි. මේකට සාමාන්‍ය අනුසේ වශයෙන් වැඩ කරන්නේ රාග අනුසේ කියලා. සැප වේදනාවක් කියන චෛසිකේ එනකොට හිතේ යට තියෙන හොල්මන් කරන්නේ වංචා කරන්නේ රාගානුසය සැප වේදනාවක් එනකොට අපි ඒක සුවසයක් සුවයක් සැපයක් විදිහට බාර ගන්න මොකද ඒක යන්නේ දුකක් ඉතුරු කරලා. ඒ නිසා සැප වේදනාවේ සැප දුක දෙකක් තියෙනවා. ඒක ප්‍රශ්නෙමත් කියවෙනවා හරීම ලස්සනට. ඇයිදිච්ච කෙහෙල් ටික පොත් අරලා පෙන්නනවා වගේ මෙන්න මදේ මෙන්න ලෙල්ල කිව්වා වගේ පෙන්නනවා. ඊට පස්සේ විසාකාව අහනවා හොඳයි. එහෙනම් දුක් වේදනාවේ තියෙන සැප දුක මොකද්ද කියලා. ආ හොඳයි ප්‍රශ්නේ හොඳයි. දුක් වේදනාවේ එනකොට දුකයි යනකොට සැපයි කියලා. ඒකට පටිඝානුසේ ක්‍රියාත්මක වෙනවායි. ඒව නිකන් මේ කෙනෙක්ගේ දේවල් නෙවෙයි ධර්මතා. ඒකට කියන්නේ චිත්ත නියාම කියලා. ඒකත් මම හිතනවා එච්චරම මේ ගැඹුරකට අපි ගෙනියන්නේ ඒක සාමාන්‍ය තර්කයට අහු වෙනවා. නමුත් විසාකතුමා අහනවා ආර්යවෙනි මේ අදුක්කම සුඛ වේදනා වැත්තා වූ සැප දුක මොකද්ද කියලා. එතකොට ධම්මදින මෙහිඳ රහතන් වහන්සේ කතා කරනවා අදුක්කම සුඛ වේදනා උපාසකය දන්නව නම් සැපයි නොදන්නව නම් දුකයි මේකට වැඩ කරන්නේ මෝහය කියලා. අනුශේ වශයෙන් වැඩ කරන්නේ මෝහය කියලා. ඉතින් මේ ටික තමයි මට මේ ධර්ම සාකච්ඡාවට ධර්ම දේශනාවට උද්දෘත කරලා යන්න ගන්න ඕන වුණේ. ඉතින් අපිට සුඛ වේදනාවක් එනකොට අපි ඒ සුඛ වේදනාව පිළිබඳව නිතර අපේ හිතේ පවතින ආශාව නිසා අපි සුඛ වේදනාවක් එනකොට බොහෝම ආශ කරනවා. සිප වැළඳ ගන්නවා. ආලිංගනය කරනවා. ඉතින් අපි ඒකේ තියෙන අර නිත්‍ය සංඥාව නිසා මේ සුඛ වේදනාව දිගට පවතී කියලා ඉතින් තොරන් ගහනවා අපි. අපි හිතනවා. නුඹෝ වේලාවකින් දුකක සේයාවක් දුකක් ඉතුරු කරලා මේ සැප වේදනාව යනවා යන්නේ. ඉතින් සෑම මේ ජීවිතේ බලාපොරොත්තුවක්ම බලාපොරොත්තු සුන්වීමකින් හමාරයි. නමුත් බලාපොරොත්තු ඇති කරගන්න එක මනුස්ස ජීවිතේ කවදාකවත් ඇති වෙන්නේ නැහැ. සිංහල කවියක් කියපු ඒ හාමුදුර කෙනෙක් කියලා තිනවා අපේ සිංහල කාන්තාවන්ට දරුවන් වදලයි මැටි වලන් තෝරලා කවදාකවත් ඇති වෙන්නේ නැහැ කියලා. කොච්චර හම්බුණත් කොච්චර දුක් වේදනා ඇතිුණත් කොච්චර මැටි වලන් කැඩුණත් ඒක දිගටම ඒක තමයි මාතෘත්වය කියන්නේ. ඒ වගේ තමයි අපි සදා කාලිකවම හරියට 100ට 50ට 50ට තියෙන මේ සැප දුක් දෙක සහිතව තියෙන මේ සුඛ වේදනාවට පුදුම කැඹිරිල්ලක් නේ කඹරන්නේ. පුදුම පැහිඳිල්ලක් නේ පහින්දින්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම්. ඒකේ තියෙන කවදාකවත් මේක මේ මේ රාගානුසයෙන් යදුවන්නේ මේක පිටිපස්සේ තියෙන්නේ දුකක් බව කිව්වත් තේරුම් ගන්න කැමති නැහැ. මොකද අපි ඒ තරම්ම මංගල කාරණාවක් විදිහට තමයි සුඛ වේදනාව අඳුරගන්නේ. මේ වේදනා චෛතසිකය සුඛ වේදනාව. ඒ වගේම තමයි දුක් වේදනාවක් එන්නකොටම මූණ පැඟිලි කර ගන්නවා. ඔක් කවදාකවත් අපි සුඛ වේදනාවක් යන්නතරලගේ Nirodhe තුල තියෙන සැප වේදනාව ඒක විඳින්න කෙනෙක් නැහැ. ඒක පටිඝයට යට වෙලා මායා කරනවා. ඉතින් මේ නිසා බලනකොට සුඛ වේදනාවේ සැප දුක තියෙනවා දුක වේදනාවේ සැප දුක තියෙනවා නමුත් මේක යථාර්ථයේ මේක වුණාට චිත්ත නියාමයේ මේක වුණාට ලෝකේ කවුද පිළිගන්නේ සැප දුක දෙක සමානයි කියලා. අපි සාමාන්‍ය තර්කයට කියනවා දොරක් බාගෙට වසා ඇත කිව්වහම බාගෙට ඇර ඇත සමානයි. භාගේ භාගේ දෙක කපපුවාම ඇර ඇති ඇර සමානයි වසා කියලා. තාර්කය හදන්න බලුවා. මෙච්චරම තමයි සැප දුකලත් කියන්නේ. අපි සැපේට ඒකාන්ත අගයක් ආඩම්බරයක් දුන්නට ඒක යනකොට දුකක් කියලා යන්නේ අපි ඒක දකින්න ඇස්ම වැහිලා අපේ. අපි අර රාගානුසය නිසා. ඒකම සෑම දුකක්ම පුදුමාකාර සැපක් දීලා අපිට යන්නේ ඒක දැක ගන්න අපිට පුළුවන් කමක් නැහැ ඒ දුක කෙරේ යත් ආඋද්වේෂය නිසා. මෙතන භාවනා කරනකොට අපි මේ දෙකට සමසිත පවත්නවා නම් අෂ්ටලෝක ධර්මයේ සමසිත පවත්නවා වගේ සැපට දුකට සමසිත පවත්නවා කිව්වම මේක නිකන් පේන්නේ නිකන් හේ බාපු පිළිණු වෙච්ච ආහාරයක් වගේ කිසි රසයක් නැති දෙයක් වගේ. නමුත් ධර්මතාවය එතන තියෙනවා. මේක ඊ타ත්ම ඊට වැඩිය ගැඹුරකට දර්ශනයකට ඒ වගේම විමුක්ති මාර්ගයකට ප්‍රතිපදාවකට ඉඩ සලසනවා මේ අදුක්කම සුඛ වේදනාව කියන එක. අපි දවසේ 190කට වැඩිය ගත කරන්නේ අදුක්කම සුඛ වේදනාවක. නමුත් අපි දන්නේ නැහැ. අපි හැම වෙලාවෙම අදුක්කම සුඛයක් එනකොටම සැප පිළිබඳ අපේක්ෂාවෙන් අරක අවුල් කරගන්න. මේ අදුක්කම සුඛයක මම ඉන්නේ කියන එක දන්නවනම් ඒක ලොකු සැපක් කියලා කියනවා. නොදන්නවනම් දුකක් කියලා කියනවා. මේ අදුක්කම සුඛ වේදනාව කෙනෙකුට දැනෙන්නේ පාළු ගතියක් විදියට. තනිකමක් විදියට. නීරසකමක් විදියට. ඒකාකාරීකමක් විදියට. අසරණ ගතියක් විදියට. කොන් වෙච්ච ගතියක් විදියට. අනුන්ගේ අවධානය Taman කෙරේ යොමු කරගන්න බැරි වෙච්ච ගතියක් විදියට. පාළුකමක් විදියට. එනිසා යෝගේ තනිකමක් පාළුකමක් අසන්නකමක් අනුන්ගෙන් කොන් වෙච්චකමක් දකිනකොටම අපි මොකක් හරි විනෝදාංශයකට හිත දානවා. අපි මොකක් හරි වෙන වැඩකට හිත දාලා ඒක කුල්මත් කරගන්න බලනවා. එමෙත් අපි දන්නේ නැහැ කිසිම කෙලෙසයක් නැති දැනගත්තොත් සැප නොදැනගත්තොත් දුක් වේදනාවක ඉඳ දන්නේ නැතිකම නිසා අපි ඒක අවුල් කරගන්න බවත් කූඩල්ල හොඳ කොටයක් උඩ තිබ්බට ඌ කවදාකවත් කැමති නැහැ. ඌ කැමති අඳුරු තෙත තැනකට යන්න. ඌ පෙරලෙනවා. ඒක අපේ හිතට කවදා හෝ අදුක්කම සුඛයේ ගති ලක්ෂණ පෙන්ලා දීලා උඹ නිකන් ඉන්න වෙලාවක අදුක්කම සුඛේ ඉන්නකොට අදුක්කම සුඛේ අගේ කරන්න පටන් ගනින් කියලා දැනගත්ත දවසේ නිවන් දැක්කා වගේ සතුටක් ඇති වෙනවා. ඒක කරන්න නම් දවස පුරාම තියෙන සැප වේදනා සහ දුක් වේදනා එකතු කරලා පැත්තකට දාන්න බලන්න. අපේ දවසින් 5%ක්වත් විස්තර කරන්න අමාරුයි සැප දුක තුලයි. බොහෝ වේලාවක් හිත තියෙන අදුක්කම සුඛේ. උදාහරණයක් වශයෙන් කියනවා අපි රාත්‍රියේ තරු පායප වෙලාවක අහස බැලුවොත් අපිට පේන්නේ තරු විතරයි. නමුත් ඒක හොඳටම දන්නවා තාරකා විද්‍යාඥයෝ ඒ තරු දෙකක් අතර අසීමිත අවකාශයක් තියෙනවා. කවදාකවත් අපි අවකාශය දකින්නේ නැහැ. මොකද අපි හිත දැකලා දන්නේ ආස්තිකත්වයේ විතරයි. හිස්තන දකින්නේ. අපි මේ තරු සේරම රේඛයක් දාලා එකතු කරලා අහසට අහසේ පැත්තකට ගත්තොත් මං හිතන්නේ අහසෙන් 105ක්වත් පහන්න පුළුවන් වෙයි කියලා. ඒකට 95කට වැඩිය තියෙන්නේ නැත්නම් 99කට වැඩිය තියෙන්නේ කීයකේ. හිස්තන කද්දාකවත් දකින්නේ නැහැ. ඒක දැකීමත් අපිට වෙන්නේ මහා කාලකන්නිකමක් විදියට. ඒ වගේ තමයි අපි දවස පුරාම තියෙන සැප දුක් දෙක එකතු කරලා පැත්තකට දාපුවාම වේදනා චෛතසිකයේ දිගටම පවතිනවා නම් ඉතුරු වෙලා තියෙන්නේ අදුක්කම සුඛ වේදනාවයි. මේක අපි දන්නේ නැති නිසා ඒ අදුක්කම සුඛේ එන්නකොටම මොකාක් හරි දෙයකින් එක පුරවන විනෝදාංශයකට වෙන ගමනකට ඒක නිසා වන්දනාව කාරණාව යන්තම් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා සින්දු කියන අපිට ඒක දකින්නේ පාළුවක් විදියට ඒ පාළුවට අපි මොකද කරන්නේ වන්දනා ගමනක් දාගන්නවා පත්තරයක් කියවනවා රේඩියෝ එක දාගන්නවා එහෙම නැත්නම් අල්ලපු ගෙදරත් එක්ක කම්බි වැටේ කකුල තියාන හොල්ලොල්ල කතා කර කර ඉන්නවා. මේ වගේ දේවල් වලින් පුරවලා අපි නාස්ති කරන්නේ අපි හුඟා පින් කරලා උපයපු අදුක්කම සුඛ අවස්ථාව. නමුත් අපේ සාමාන්‍ය ජීවිතයක පේන්නේ මුස්පේන්තු දෙයක් විදියට. කාල කණිකමක් විදියට. කොන් වෙච්ච විදියට මට දැන් කවුරු කතා කරනවත් කවුරක්වත් නැහැ කියලා පාළු ගතියක් ඉදිරියට පේන්නේ. මෙන්න මේකට සරුවචනන්ස කියනවා අසත්පුරුෂකම කියලා. මේක තමයි අසත්පුරුෂ ගතිය. මේ අසත්පුරුෂ ගතිය තියෙනකන් කවදාකවත් සත්පුරුෂ ධර්මයක් ඇහෙන්නෙත් නැහැ සත්පුරුෂය දකින්නත් බෑ. කවදා හෝ මේකයි සත්පුරුෂ ගතිය මේකයි නිවන් මාර්ගය මේක තමයි සත්පුරුෂ ධර්මයේ කියන දේ කියලා දැනගත්තට පස්සේ අපිට තේරෙන්න පටන් අරගනවා අපි කොච්චර වාසනාවන්තද මොකද ජීවිතයේ සැප දුක් තියෙන බොහෝම ඩිංගිත්තයි අනික හැම වෙලාවකම අපි ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ අන්නේ අදුක්කම සුඛ වේදනාවට යොමු කරවීම තමයි මේ සරුවචන් වහන්සේ අපට මේ දෙන පණිවිඩය. ඒක දකින්න නම් සැප සැප වශයෙන් දකින්න ඒකට රාගානුසයෙන් මායා කරන්න දූෂ්‍ය කරන්න දෙන්න එපා. දෙනවා නම් දැනගන්න ඕනේ මේ සැප දුකට සැප වේදනාවට අනිවාර්යයෙන්ම දූෂිත වෙන්නේ මේ අනුසේ වශයෙන් මේ මායා කරන්නේ එහෙම නැත්නම් කියනවා නම් වංච කරන්නේ රාගානුසේමයි. දුක් වේදනාවට අනිවාර්යයෙන්ම පටිඝානුසයමයි. අදුක්කම සුඛ වේදනාවට අපි අවිරුද්ධ කරන්නේ නැත්තේ මෝහය තමයි. අවිජ්ජානුසය. ඉතින් මේක බලාන ඉන්නකොට ආනාපාන භාවනා අපි කරමු කියමු. ආනාපාන කරගෙන කරගෙන යනකොට අපිට මොනවත් ආස්වාස් ප්‍රස්වාසයේ දෙකේ වෙනස නොදැනි නොදන්නා තැනකට යනකොට බුද්ධුම කුලප්පුවක් නැති වෙන්නේ. පුදුමාකාර බයක්. පුදුමාකාර තනි ගතියක්. පුදුමාකාර අසරණකම. පුදුමාකාර වැරදුනාමයි කියලාමයි හිතේ. මොන්න තාලෙන් කමටහන් සුද්ධ කරන්න ගියත් අනිත් දවසෙත් ඇවිල්ලා ඒකම අහන. අනිත් දවසෙත් ඇවිල්ලා ඒකම අහන. මොකද අපි මේ අදුක්කම සුඛයේ මුස්පේන්තුවක් විදිහට තමයි සලකලා තියෙන්නේ. කාලකන්නිකමක් විදිහට සලකලා තියෙන්නේ. මම නිකන් තඹයකට ගණන් ගන්න කෙනෙක් වුණා වගේ තමයි මට තේරෙන්නේ. පහළු ගතියක්, ඒකාකාරකමක්. නීරස ගතියක් ඒ වගේම අසරණ ගතියක් අනිශ්චිතතාවයක් බියලවන සුළු ගතියක් නිදිමතක් නැත්නම් සැකයක් විදිහට තමයි පේන්නේ. ඒක නිසා කායනපසනාවේදී සර්වචනහන්සේ දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති කියලා ඒ ආස්වාද ප්‍රසවාස දෙකේ දිග බවට හුස්ම ගන්නවා කෙටි බවට හුස්ම ගන්නවා ආදි වශයෙන් ඒකේ ගති ලක්ෂණ හොඳට පේන ටික ඉස්මතු කරලා පේනවා. කියන ආස්පස්සේ පටන් ගන්නකොට ප්‍රසවාසයේ පටන් ගන්නකොට කාගෙත් ටිකක් ගොරෝසුයි. ඒ ගොරෝසුකම හොඳට සම්මතිය අනුව බලාගන්න කියනවා. බලාගෙන ඒකෙම හිත තියාගෙන ඉන්නකොට සබ්බ කාය පරිසංවේදී අසසි සාමිති සික්කති ආස්වාසේ දිගේ ගිහිල්ලා අන්තිමටම ගෙවිලා ඔන්න ප්‍රසවාසයේ පටන් ගන්න ප්‍රසවාසයේ දිගේ ගිහිලා ඒකේ පිටිමැදින හැටි උණුසුම් ගති තේලා ඕක ගෙවිලා යනවා. ආය ආස්වාසයක් මත වෙනවා. ඒ නිසා තරංගාකාරයෙන් දිගට පවතින රේඛාවක් විදිහට පේනවා. මෙන්න මේක පේනකොට පුදුම බයක් ඇති වෙනවා. මොකද මේ අතරමැද හිටතන පේන්නෙත් නැහැ. අර ඉස්තර තිබුණු විවිධත්වය, විචිත්‍රත්වය, විවිධාංගීකරණේ නැති වෙලා දෙක අතර සම තත්වයකට සංසිඳියාවකට සමතේකටපත් වෙනකොට අපිට පේන්නේ වර්ණ චිත්‍රයක් විරංජනේ වුණා වගේ. දෙවේලේ දකින්න කුකුලගේ කර්මලේ මේ වේලේ සුදු පාට පාණ්ඩු පාට වුණා වගේ. ඒකේ පාවිගෙන යන්න පටන් ගන්නවා. එතකොට හිත සැක කරනවා. එතකොට හයියෙන් හුස්ම ගන්න. නැත්නම් ඇස් දෙක අරලා බලන්න. එහෙම නැත්නම් මේ ගුරුවරයා හොඳ නැහැ. මේ ආනාපානික භාවනාව හොඳ නැහැ. මේක නෙවෙයි වෙන ගුරුවරෙක් ගාවට යනවා වෙන කර්මස්ථානයක් ගන්නවා. නානා ප්‍රවිජේට අරක හොද හොද මඩේ දාන. ඒ වෙනුවට සර්වඥාන්සේ කියනවා පස්සම් භයං කාය සංකාරා මේ වෙලාවේදී ආස්වාස් ප්‍රසාර දෙක සංසිතුවමින් සංසිතුවමින් හුස්ම ගන්න කියන්නේ. හුස්ම ගන්න ගන්න මොකද වෙන්නේ හිත අදුක්කම සුඛේ දිහාවට හිමීට ගමන් කරන්න පටන් ගන්නවා. අනේ ඒ පට බේරගන්න එක. ඒ කමටහන සුද්ධ කරගන්න එක ජීවිතය ඉතාමත්ම භවනා ජීවිත බොහෝම වැදගත් තැනක්. ඒ මොකද එහෙම නැත්තම් එහෙම ලෑස්ති වෙලා ගියේ නැත්නම් සරුවචන්සේ පහළ වුණේ නැත්නම් කමඨහන් සුද්ධ කරගත්තේ නැත්නම් අපි හැමදාම හොතෝත මඩි දාන එකයි කරන්නේ. අර මොන සංසුන් වේගෙන එනකොට මොකක් හරි අවශ්‍ය. එක්ක හයියෙන් හුස්ම ගන්නවා එක්ක ඇස් දෙක අරලා බලනවා එහෙම නැත්නම් කමඨහන මාරු කරනවා එක්ක ඉරියව්ව මාරු කරනවා උල උඩ තිබ්බා වගේ කටුකේක දැම්මා වගේ කරදර වෙනවා. මේන්න මේ தത്വෙදී හිත සංසුන් කරගන්නවා කියන්නේ. මේ தത്വෙදී ආනපන සංසුන් කරගන්නවා කියන්නේ. මේ සත්‍යදී කාය සංසුන් කරව ගන්නවා කියන්නේ ලෑස්ති වෙලා ගිය කෙනෙකුට පමණක් ඒගොම සත්පුරුෂයෙකුට පමණක් සංසාර බය දන්නා කෙනෙකුට පමණක් සංසාර බයෙන් කටයුතු ගැලවීමට කටයුතු කරන කෙනෙකුට පමණක් තේරෙනවා මෙතෙක් නොකරපු જાති ගමනක් දැන් යන්නේ එහෙනම් බුදුන් ගැන විශ්වාසයෙන් ධර්මයේ අදහාගෙන මම සංඝයා වහන්සේ නමක් වගේ සංසාරේ බය දකලා සංසාරෙන් ගැලවීමට මගේම සීලය පිළිහිට කරගෙන මෙන්න මේ කියනා වූ පරිේශණය මම කරනවා කියලා සංසිඳවන්න පටන් අර ගන්නකොට අර ආස්වාද ප්‍රසවාස දැනීම කියන ප්‍රමාණයේ 10ක් 8ක් 7ක් 5ක් 6ක් කියලා නොදැනී තැනකට ගිහිල්ලා 100%ක්ම හිස් තැනකට යනවා. මෙන්න මේකෙදි කලබල වෙන්නේ නැතුව මේකෙදි තක්මුකු වෙන්නේ නැතුව පෑදිදියට බොරදිය දාන්න නැතුව අවුල් කරන්න නැතුව ඉන්නවා කියන එක තමයි අමාරුම දේ. අපිට පුදුමාකාර දක්ෂකම් තියෙනවා ජීවිතේ. එක්කෙකුගෙන් අහන්න බෑන්ට නිකන් ඉන්න පුළුවන්ද කියලා. එක්කෙකුටවත් බෑ. අපි හරිය කැමති අපේ දක්ෂකම් පෙන්වන්නට මට අරක පුළුවන් මට මේක පුළුවන් එක පෙන්නනකන් යඟට අමාරු. ඔක් කාට හරි කිව්වොත් ලොකුම දක්ෂකම තමයි මොනවාක්වත් නැතුව ඉන්න කියලා. එතන තරඟෙකුත් නැහැ ඉවරයි. යාර මම නිසන්වණ ඉන්න කාලේ හිටියා කැපකාරයෙක් මිනිහා මේ අස්තක කියන පර්ණ જાති මිනිස්සෙක්. අල්ලි කම්මැලියා. කැපකාර කොයි එකක් කම්මැලියා. ඉතින් මිනිහා එක දවසක් තනකොළ ගලවන්න කියලා කුටියට ආවට පස්සේ මිනිහා මට කතාවක් කියලා දුන්නා. කිව්වා අවසර මේ ඒක රජ කෙනෙකුට හිටියලු කුමාරිකාව 6 දෙනෙක් 7 දෙනෙක් එක සම වයසේ වගේ හරීම දක්ෂයි. එක්කෙනෙක් මේ gedara ලස්සනට තියාගෙන කිව්වහම ඒක පුදුම ලස්සනට තියනවලු. තව කෙනෙක් මල් වත්ත ලස්සනට තියනවලු. තව කෙනෙක් කෑම ලස්සනට උයනවා. තව කෙනෙක් ඇඳුම් ලස්සනට හදනවා. තව කෙනෙක් තමන්ගේ රූප ලාවන්‍ය බලනවා. කොහොමම ඉතින් හත් දෙනෙක් හත් දෙනාගේ හය දෙනෙක්ම බාලම නම් ගියර අනිත් සේරම පුදුමාකාර දක්ෂයිලු. දක්ෂ කියන්නේ ඇත්තටම කැපී පෙනෙන දක්ෂකම් සහිතයි. ඉතින් මේ හත් දෙනාටම ස්වයංවරයක් පවත්තලා කුමාරයෙකුට දෙන්න රජුරෝ ප්‍රසිද්ධ කරපුවාම අනංගයයි කියලා කුමාරෙක් ආවලු හරිම ලස්සන කඩවසම් පුරුෂේ ආවට පස්සේ රජුරෝ කිව්වලු ඔන්න අශෝලා දවසට අනංගය එනවා උඹලා කැමති කෙනෙකුට තමන්ගේ දක්ෂකම් පෙන්නපළයි ඉතින් අර ගෙදර ලස්සනට තියන්න කියන එක නා පුදුමාකාර විදියට ගියේ හදලා ඇතුළට එන්නකොටම ඒකේ ලස්සන පේන්න එයා හැදුවා. මල්වත්ත තියෙන එක නා එයා හැදුවලු. අනිත් එක නා ඇඳුම්. අනිත් එක තමයි ලස්සන. ඉතින් බලනකොට අනංගට තෝරගන්න බැරි වුණාලු. ඒක එක්කනාගේ දක්ෂකම් බලනකොට කොයි කෙනාද තෝරාගන්නේ කියලා තමන්ගේ අඹුව විදියට. ඉතින් ප්‍රස්සේ හැම කෙනාම එයාගේ දක්ෂකම් පෙන්නනකම් ඉවරකුත් නැහැ. ඉතින් පෙන්නුවාට පස්සේ බාලම නංගි මොනවාක්වත් නැතුව ඉන්නවලු පැත්තකට. ඊට පස්සේ අහවලු දැන් අනිත් ඔක්කොම මේ දක්ෂකම් පෙන්නද්දී ඔයාගේ දක්ෂකම මොකද්ද කියලා. මේ අනිත් 6 දෙනාත් එක්ක ඉන්න එකම තමයි කිව්වලු දක්ෂකම. ඉතින් ආනන්ගයා එයා තෝරගත්තයි කියලා කියනවා. මේ දක්ෂකම් කියලා කියන්නේ අන් එනා වගේ එකක්. ඒකෙන් අනිනකම් හරි උණ වාගේ. කවදා හරි කිව්වොත් මේ දක්ෂකම් පෙන්න නැතුව පොඩ්ඩක් හිටපන් කියලා ඒක හරීම අපිස්. ඒක හරීම කිසිම රසයක් අඳුරන්නේ නැති අරස රස නිබ්බෝගී ගතියක් වගේ තමයි පෙන්වන්නේ. ඉතින් සරුවචනන්සේ කියනවා දක්ෂකම් ඇති වෙලා පෙන්වන්නේ ඊට පස්සේ ඒක තමයි කියන තපස කියන්නේ. ඒ තමයි සත්පුරුෂ ගති කියන්නේ. ඉතින් මෙතෙන්දිත් මේක කරන්න තියෙන්නේ අන්නර වගේ අපි හොඳ සාන්ත තැනකට ආවට පස්සේ මේ චිත්තක්ෂණයේ කාය දුච්චරිත නෑනේ. සතුම් මැරීමක් හොරකම් කිරීමක් කාමීත්‍යචාරයක් ඉඩක් නෑනේ. හිස් වචන පරිස වචන කේලාම් එහෙම නැත්නම් බොරු මොකක්වත් නෑ. ඒ වගේම මේ චිත්තක්ෂණය මේ පාළු චිත්තක්ෂණය මට වේවා කියලා තණ්හාවක් එන්නේ නැහැ මේක පිළිබඳ සැක කිරීම නම් වූ ද්වේෂිකුත් නැහැ මේක නොදැනීම නම් වූ මෝහයකුත් නැහැ නේ එතකොට මේ චිත්තක්ෂණය කිසිම ක්ලේශයක් නැති කාය දුස්චරිත වචී දුස්චරිත මනෝ දුස්චරිත නැති චිත්තක්ෂණයක් බවත් මේ නිවන බවත් නැත්නම් නිවනේ නියෝජිතෙක් බවත් කවදා හරි අපි තේරුම් ගත්තොත් මේක නේද අපි තන වඩන්න ඕනේ. මේක නේද අපි මේ වැඩි දියුණු කරන්න ඕනේ. භාවනා කරනවා කියන්නේ ඕක නේද? වඩනවා කියන්නේ මේක නේද කියලා තේරුම් ගත්ත දවසේ අපිට තේරෙන පටන් ගන්නවා මේ දවසක් ඇතුළත කොච්චර චිත්තක්ෂණ අපිට උපයන්න පුළුවන්ද? මේ වගේ සැපේට සතුට වෙන්නේ නැති. දුකට කනගාටු වෙන්නේ නැති මේ ලද විවේකය. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන මේ විවේක රසය තේරුම් ගන්න පටන් අතර පස්සේ ඒ මනුස්සයා ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක් එයිද කියලා හිතන්නේ. ඒ මනුස්සයා මේ පැවිදි වෙලා නැහැ කියලා ભેදයක් එයිද කියලා හිතන්නේ. රාමඤ්ඤනිකායද අමරපුරනිකායද මොකක්වත් නැහැ. මෙතෙන්ද ගියාට පස්සේ manussකම විතරයි ඉතුරුලා තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ කිසිම තිරසිනෙකුට මෙතෙන්ට එන්න බෑ. කිසිම දෙවියෙකුට මෙතෙන්ට එන්න බෑ. කිසිම බ්‍රහ්මයෙකුට මෙතෙන්ට එන්න බෑ. කවදා හෝ මනුස්ස ලෝකෙ පුරුදු කරගෙන තමයි දිව්‍ය ලෝකෙ ගිහිල්ලා හරි මේ චිත්තක්ෂණය උපයන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා හරි උපයන්න පුළුවන්. ඒ නිසා මේකට කියනවා මේ මනුස්ස ලෝකෙට කියනවා මගුල් සක්වල කියලා. ඒ අනික් මගුල් කරන එකට නෙවෙයි ඔය කියන්නේ. ඒ සියලු මගුල් අතහැරලා නිකන් ඉන්න පුළුවන් තැන. ක්ෂණ සම්පත්තිය කියන්නේ ඕකටයි. එලඹ සිටි මොහොත කියන්නේ ඕකටයි. එහෙම නැත්නම් මම දැන් මෙතන මුළු හදින්ම මුළු කය මුළු හිත සියල්ලම ඒකට ඔය සුද්ධ කියන්නේ මම කියන්නේ මේ ඇංග්‍රීසි කාරය කියන්නේ whole body experience කියලා. එතින් කියලා බලනකොට කෙනෙක් මං උනන්දු කරනවා නෙවෙයි ඒකට ගියාට පස්සේ ඒක මේ විග්‍රහ කර කර බලනවා කියන එක ඒක පවුරු ගෑයිලා. පෑසිතියට බොරදී එකතු කරලා. බැලුවොත් එන්නේ චිත්තක්ෂණ අපි ඇහෙන්ද විදින්නේ කණෙන්ද විඳින්නේ, නැහෙන්ද විඳින්නේ, දිවෙන්ද විඳින්නේ, කය හිතෙන්ද විඳින්නේ මොනම දෙයක්වත් වැඩ කරනවා නම් මේ චිත්තක්ෂණේ වෙන්නේ නැහැ. ඒ නිසා මේ චිත්තක්ෂණේ හයම එකතු කරලා එක තැනට ගත්තේ ගත්ත නිසා මේකේ තියෙන මහා පිරිච්ච ගතිය. මහා සම්පatti කරගතිය. මහා සන්තුෂ්ටි කරගතිය. මොන්නම විජයකින්වත් ලස්සන රූප දැකලා මෙතෙන්ට එන්න බෑ. මේ සැප ගන්න බෑ. කනට මොන මිහිරි සද්දයක් දුන්නත් මෙතෙන්ට ගන්න බෑ. ඒක ඒක හිත කන දිහාවෙන් එළියට වීසිකොල ගන්න. නාසයට සුවඳ දීලා, දිවට රස දීලා, කයට පහස දීලා, හිතට වෙන මොන හරි දීලා මෙතෙන්ට ගන්න බෑ. මේ සියල්ලගෙන්ම තොර මේ චිත්තක්ෂණේ සර්වඥස කියන්නේ විවේකජං පීති සුඛං කියලා. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛ. එතකොට මේ විවේකය කියලා කියන්නේ උපදි විවේකේ නෙවෙයි. චිත්ත විවේකයක්. ඒක නිසා මේ සතිපට්ඨාන සූත්‍රයේ සරුවචනාංශේ කතංච බික්කවේ බික්කු වේදනානු වේදනානු පස්සේ විරති ඉද බික්කවේ බික්කු සුඛං වා වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදයාමිති පජානාති විදියට විස්තර කරනවා. ඒකේ ආකාර නාමයකට වේදනා පැති පළු 6 9කට කඩලා විස්තර කරනවා. මේ ආ සමානම විග්‍රහය ආනාපාන සති සූත්‍රයේ ਸਰවචනාංශේ දෙවෙනි චතුස්කයේදී පෙන්නනවා වේදනානුපස්සනාව ආනාපානට සාපේක්ෂව කරන්නේ කොහොමද කියලා. එකම තේමාව ආනාපානෙ පමණයි. දැන් මේක නම් ආනාපානේ නවසීවතිකය, ඉරියාපත පබ්බය, අසුබය ගොඩක් අරමුණු විස්තර කරනවා. ආනාපාන සති භාවනාවේදී සතිපට්ඨාන පමණයි දෙවෙනි වෙන්නේ. දිගට විස්තර කරනවා ඒකේ මේ වේදනානුපස්සන වේදනානුපස්සන විස්තර කරනකොට පාවිච්චි කරන පද හතරයි. ආස්වාද ප්‍රසවාස ගත්තාම 8යි. පීටි පරිසංවේදී අසසිස්සාමීති සික්ඛති පීටි පරිසංවේදී පසසිස්සාමීති සික්ඛති සුඛ පරිසංවේදී අසසිස්සාමීති සික්ඛති සුඛ පරිසංවේදී පසසිස්සාමීති සික්ඛති චිත්ත සංඛාර පරිසංවේදී අසසිස්සාමීති සික්ඛති චිත්ත සංඛාර පරිසංවේදී පසසිස්සාමීති සික්ඛති පස්සම් භයං චිත්ත සංඛාරං අසසිස්සාමීති සික්ඛති පස්සම් භයං චිත්ත සංඛාරං පසසිස්සාමීති සික්ඛති ඉතින් එතකොට සර්වචනාංශය අර කායනුපස්සනාවේදලා මේ වේදනානුපස්සනාවට හරවනකොට පළවෙනියෙන්ම දොර අරින්නේ පීටිපටි සංවේදී කියලා. මේකෙදිත් කතා කරනවා මෙන්න මේ විවේකයට එනකොට මේක මේ භාවනා ඵලයක් බවත් දැන් මම මේ විඳින්නේ කාය විවේකේ නෙවෙයි නැත්නම් මේ කයෙන් විඳින ඉඳුරංගේ විඳින විවේකයක් නෙවෙයි චිත්ත විවේකයක් බවත් මේක විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයක් බවටපත් කරන්න නම් අදුක්කම සුඛ වේදනාව දැන ගැනීම සැපයි. අදුක්කම සුඛ වේදනාව නොදැන සිටීම දුකයි කියන ඒ ධම්මදින්න තෙරින්නාංශයේ කතාව කොච්චර ධර්මානුකූලද කොච්චර ගැඹුරකට අපි ගෙනවද කියන එක බොහෝම ලස්සනට විස්තර වෙනවා. ඉතින් ඒක නිසා මේ භාවනා මාර්ගය විපස්සනා මාර්ගය කියලා කියන්න පුළුවන්. මේක ඊටාමත් ප්‍රීතිජනක සුඛජනක මාර්ගයක් මිස මූණ දික් කරගෙන අට කිල මතාන යෝගයට ඉල්ලා අඬා වැටිගෙන කරන දෙයක් නෙමෙයි. අඬා වැටෙන දේවල් තමයි සැප දුක කියන්නේ. නමුත් මේ දෙක මැදින් මිහිරියාව දැනගන්න ඕන. මේ දෙක මැදින් අපි මිහිරියාව මතු කරගන්න හැටි දැනගන්න ඕන. දැනගත්තට පස්සේ දුකක් ආවොත් අපි දන්නවා හරි ඔය යනකොට සැපනේ. එනිසා හොඳට බලන්න යනකම්. ඇවිස්සුත් ඉන්නවා මෙයා. දුක ආවට පස්සේ දැනගන්නවා මේ දුකක ඉන්නේ. හරි උඹට අනිවාර්යයෙන් උඹ දන්න ඔබ පස්ස පැත්ත ලස්සනයි. යන්න හරි අර පස්සේ ඔන්න පස්ස පැත්ත පේනකොට හරි සන්තෝෂයක් ඇති වෙනවා. දුක එනකොට දැනගන්නවා මොහිනී වගේ පිටිපස්සේ කුණුපණුවන් ගහලා තියෙන ඔක හැරුණොත් අනිත් පැත්ත ඉවරයි. චම්බ ආවේ දුකක් දීලා යන්න බව දන්නවා. නිසා සැපාවත් මේ පැත්ත මේ පැත්ත එකයි එකතු කරපුවම සම උත්තරයක් එන්නේ දුකාවත් එකයි අන්න එක බල බල බල බල ඉන්නකොට මෙවුවා කෙරෙහි ඇති තෘෂ්ණාව අනිවාර්යයෙන්ම මම සැප විඳිය යුතුයි. අල්ලපු ගෙදර කාට වැඩිය සැප විඳිය යුතුයි කියන කතාවල් නැතුව යනවා. සැප කියන්නේ මල වාතයක්. දුක කියන්නේත් ඒ වගේම එකක්. මේ දෙන්නාත් එක වැඩි පෛරුපාස ගන්න නැති වෙච්චාම මේගොල්ලෝ නැවිත් අරිනවා. එහෙනම් අර තද්ද උච්චාවච භාවය වෙනුවට මැදට එනවා. අපි වර පොඩි ළමයින්ගේ ඕද්‍යානවල තියෙන මේ සීසෝ එක කියලා එකක් තියෙනවා. අපේ ස්කෝප් අපේ ගම් පළාතවල පෙත්ත පදිනවයි කියලා. ඔගේ හැම දිනම කැමැති කොනට ගිහිල්ලා වඩිලා උංගා කුඩ යන්න උංගා පාත් වෙන තමයි කැමැති. ඔපෙත්තගේ මැදට මැදට මැදට මැදට ආවොත් කියන උච්චාවච භාවය අඩු වෙලා පොඩ්ඩයි හෙල්ලෙන්නේ. හරියට කක්ෂයට ආපුවාම දෙපැත්ත කොච්චර උඩ ගියත් මැද එතනමයි. මේකට ධ්‍රෝය කියලා කියනවා. අන්නේ ධ්‍රුවයේ ඉන්නකොට අර දෙපැත්තේ පදින එකේ ඡායාව ලේසියට එනවා. නමුත් Taman ලොකු කම්පනයකටපත් වෙන්නේ නැහැ. අන්නේ වගේ සැප දුක දෙකම ආශ්‍රය කරලා මේ මැද ඇත්තව මේ අදුක්කම සුඛේ තේරුම් ගැනීම කියලා කියන්නේ වේදනා චෛතසිකෙ දිගේ උපේක්ෂාවට යන පාරක්. අන්න එතන ගියාට පස්සේ මේ පුද්ගලයාට තේරෙනවා පහළු ගතියක්. ඒක දකින්නේ විවේකයක් විදියට. අසරණ ගතියක් දැනෙනවා. ඒක දකින්නේ සසරණ භාවයක් ධර්ම ආරක්ෂාව ලැබුණා වගේ. අර ලෝකයේ තිබුණ අර නරක ලකුණු නරක වචන වෙනුවට ලස්සන වචන සෙට් එකක් කියා ගන්නවා. මට දැන් විවේකයේ තියෙනවා. මට විවේකයෙන් උපන්නා වූ පීච සුඛේ තියෙනවා. මේ ප්‍රීති සුඛය මගෙන් වෙන් කරන්න පුළුවන් දෙවියෙක්, බ්‍රහ්මයෙක්, එවනම් මූලධර්මවාදියෙක්, අන්‍යාගමිකයෙක්, හතුරෙක් මොකෙක්වත්ම නැහැ. මේක අඳුනා ගන්න දන්නවනම් ඒක අපෙන් දුරවන් දුරවන් කරන්න වෙන් කරන්න කිසිම ශක්තියක් ලෝකේ නැහැ. මේ සතිය තියෙනවා හැම වෙලාවෙදි මේ කම්පන චංචල දේවල් වලට සතිය යොදවනකොට එයා කම්පන චංචල දේවල් දරා සිටීමේ ශක්තියකුත් ඇති කරලා එයින් අපිව තණ්හාව කියන කොක්කේ හෝ ද්වේෂය කියන කොක්කේ ඉල්ලන්නේ නැතුව මැදට මැදට ගෙනල්ලා ඉබේම අර මැද තියෙන උපේක්ෂාවේ නොසලිනතාවයේ ගේන ගතියක්. ඒ නිසා සතිය විස්තර කරනකොට සැපට ගිජු භාවයේ සහ සැප වේවා සැප මංගලයි සැප හොඳයි කියන ආශාවත් දුකට සාප වේවා නොදකින් නොපතන් කියන තරහත් නැතුව දෙකම කෙරේ සමසිත පැවැත්වීම අත්‍යවශ්‍යයි. ඒක තමයි choiceless awareness කියලා ඔය සුද්ධ දාගෙන තියෙන්නේ. දැනගන්න ඕනේ මේක සැප සැප වශයෙන් දානවා දුක දුක වශයෙන් දානවා. ඒකල සැපට ලෝභ කිරීමත් ඒ කියන්නේ නයිසાર્ගයේම සිද්ධ වෙන ලෝභ කිරීමත් දුකක් ඇති වෙනකොට ඒක වෛර කිරීමක් කියන දෙක දැකපු දවසේ තමයි අපිට තේරෙන්නේ මේගොල්ල තමයි අපිව නලවන්නේ. මේගොල්ල තමයි අපිව පිනවන්නේ. මේගොල්ල තමයි අපිව නටවන්නේ. අපි හරියට නිකන් අර රූකඩ නටවනකොට අට්ටාලේ උඩ ඉන්නේ මිනිහා නූලෙන් අපි හොල්ලනකොට රූකඩ නටවනකොට අපිට පේනිකම් පණ තියෙන රූක පණ තියෙනවා වගේ. ඒ වගේ තමයි අපි මේ නලවන නටවන යාන්ත්‍රණය දැකපු දවසේ අපේ අත්තල මුත්තල කිත්තල කිරි කිත්තල දත්තල බණත්තල කිරි කෑ මුත්තල කාලේ ඉඳලම අපි මේ සැප හොයාගෙන යන ගමන මොන්න තරම් බල්ලා වලිගය අල්ලන්න කරකෙන්නා වගේ එකතන කරකවිල්ලක්ද මාර්ගේ වැටලා තියෙන්නේ. එහෙම නැත්නම් ප්‍රතිපදා වැටලා තියෙන මේ දෙක මැද නේද කියලා තේරුම් ගත්ත දවසේ ඒ විපස්සනා භාවනා කරන එච්චරම ගැඹුරු දෙයක් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි හරි පාරට එන්නකොටම නොසන්සුන් වෙනවා. හරි පාරට එනකොටම පහළු ගතියක් දානවා. තනි ගතියක් දානවා. අසරණ ගතියක් දානවා. ඉතින් මොකක් හරි සැකයක් එළියට දාගෙන අර කවුස ගන්න. නිවර නැති හිතට නිවරණ දා ගන්න. මගේ වචනෙන් කියනවා නම් පෑදීදියට බොරදිය දා ගන්න. මේකට තමයි පඬිතකම් කියන්නේ. මේක තමයි අපි අපි ගැන අනුකම්පාවෙන් මේ කරන්න කියලා අපේ දැනුම ඉස්සර කරනවා. එතකොට වෙන්නේ මොකද? ප්‍රත්‍යක්ෂය අයින් වෙලා, චින්තාමය ඥාන ඉස්සර වෙලා අපරාධය අවුල් වෙනවා. මෙතින් ටික සද්ධාව අවශ්‍යයි. මොකද්ද මේ සද්ධාව කියන්නේ? සරුවචනාංශ මේ බොරුවක්වත් අපිව රවට්ටලා මේ ශ්‍රාවකව වැඩි කර ගන්නවක්වත් වෙන මොනක්වත් කරන බොරුවක් නෙමෙයි මෙතන තියෙන්නේ. උන්වහන්සේ කියන්නේ මේ ස්වභාවය. ඒ නිසා උන්වහන්සේ මතක් කරලා දීලා තියෙනවා සැපට ගිජු වෙන්නත් එපා, දුකට වෛර කරන්නත් එපා. ඒ දෙක ඒ දෙක වශයෙන් දැනගෙන මේ අදුක්කම සුඛ වේදනාව එන වෙලාවේදී අදුක්කම සුඛ වේදනාව අදුක්කම සුඛ වේදනාව වශයෙන් දැනගන්නට එළඹ සිටින්ටයි කියලා. එතකොට හැබැයි චිත්‍රය නිර්වර්ණ වෙන්න ගන්නවා. විවරණ වෙන්න ගන්නවා. විරජ්‍යති විමුච්ඡති නිබ්බින්දති විරජ්‍යති විමුච්ඡති කියලා ඒකේ අර සැප දුක තියෙනකොට නම් වින්දනයක් තියෙනවා. අදුක්කම සුඛයට යනකොට නිර්වින්දනයක් ඇති වෙනවා. හිරි වැටෙන ගතියක් එනවා. පාළු ගතියක්, තනි ගතියක්, කොන් වෙච්ච ගතියක් දැනෙනවා. අන්නේ නිර්වින්දනේ එනකොට මෙන්න මේ නිර්වින්දනයේට द्वේෂය පදනම් වෙන්නේ නැත්තම් මේ පාළු ගතිය එනකොට තුක්නොදකින් කියන කාලකන්‍යා කියා ගන්න හිත වෙනුවට අනේ කොච්චර වටිනවද මේ විවේකයෙන් හටගත්තා වූ පීතිසුඛය කියලා ඒ વિશેය යත්තා වූ द्वේෂය දැක්කනම් ඒක නිබ්බිදා ඥාන බවටපත් වෙනවා එහෙමනම් අපි වේදනා චෛතසිකයේ මතින් ප්‍රඥාවටයි යන්නේ එහෙම නැති වුණොත් සැප වේදනාවට කැමැත්තත් දුක් වේදනාවට අකමැත්තක් කියන අර අනුශේ දෙකට වැටිලා අපි චපල වෙනවා අපි වංචක වෙනවා වංචක වෙලා කරකවෙන්න පටන් ගන්නවා සංසාර වලල්ලි මේ මැද වේදනාව යනකොට අනන්තය දක්වා විහිදෙන ඍජු රේඛාවක් බවටපත් වෙනවා අපි යම් තැනකට චපල වුණා නම් යම් පැනකට වක්‍ර වුණා නම් ඡාපයක් බවටපත් වුණා නම් ඒ ඡාපයට සාපේක්ෂව ලක්ෂ්‍ය ක්‍රියාත්මක වෙනවා ඊට පස්සේ ඡාපය හා ලක්ෂ්‍ය අතර බන්ධනයක් ඇති වෙනවා ඊට පස්සේ ඡාපේ ලක්ෂ්‍ය ආරක්ෂා කරන් ඒ වටේ කරකැවෙන්න පටන් ගන්නවා. මේ ආකාරයට අපි තුල ආශාවක් ඇති වෙනවත් එක්කම මම ආයනයක් ඇති වෙනවා. ඊට පස්සේ මම ආයනේ ආශාව දෙක අතර ලක්ෂ්‍ය සහ වටේ යන රේඛාව වගේ බන්ධනයක් ඇති වුණාට පස්සේ වටපරල්ල යනවා. නිකන් හිතලා ගත්තොත් එමෙ ඍජු සරල රේඛාවට ලක්ෂයක් නැහැ. තිබුණත් අනන්තයට යනකම් ඈත් වෙලා තියෙනවා. ඊට පස්සේ ලක්ෂයයි සරල රේඛාව අතර ගනුදෙනුවකුත් නැහැ. සම්පූර්ණ නිදහස් වෙනවා. අනිත් වගේ අපේ චපල ගතිය අයින් කරලා. ඍජු පාරට වැටෙනකොට ජීවිතය නිකන් වර්ණවත් නැති, රසවත් නැති, නම් පාළු තනි වෙච්ච ගතියක් වගේ තමයි දැනෙන්නේ. අන්න ඒකට වෛර කරලා වෙනස් කර කර පදමාරු කර කර ගත කරන ජීවිතය තමයි අසත්පුරුෂ ජීවිතය වෙන්නේ. මේක තමයි ධර්ම මාර්ගය මේකෙන් තමයි ගැලවෙන්නේ කියලා දැනගෙන ඒකට ඒ අනුව යන සත්පුරුෂය අසුරු කරමින් එවැනි ධර්ම අසමින් එවැනි දේකට චපල ගති නැති කරලා ඍජුමාවතට වැරනකොට ඒක සත්පුරුෂ ධර්ම පාඩපත් වෙනවා හැම චිත්තක්ෂණයක්ම තීර්ණාත්මකයි චිත්තක්ෂණ දෙකක කිසිම වෙනසක් නැහැ සෑම චිත්තක්ෂණයකම තීර්ණාත්මයි එක්ක අපායට එක්ක නිවනට දෙක අතරමැදක් නැහැ මේක තමයි මේ ක්ෂණ සම්පත්තිය කියනකොට අපිට ඇති වෙන සංවේගය අපි මේ වෙන දේවල් තෝරන්න බේරන්න මේක වේවා මේක නොවේවා මේක සපයි මේක මට වේවා මගේ කට්ටියට වේවා මේක දුකයි මේක මගේ හතුරට වේවා ආදී වශයෙන් කරන සෑම දේවල්ම අපි මොන හැඟීමකින් අගේකට ආඩම්බරයකට දෙන්න ගියත් අපි එකතන කරකවනවා චපල වෙනවා අසත්පුරුෂ වෙනවා මේක ඉතින් සහජාසයෙන් ආපු දෙයක් නිසා මේකට වෛර කරන දෙයක්වත් නැහැ මෙන්න මේක ඇති හැටියෙන් දැකීම තමයි වේදනාපච්ච පඤ්ඤා කියන්නේ ඒ වේදනාවට ඉස්සලා තියෙන්නේ ස්පර්ශය ස්පර්ශ බොහෝමත්ම සූක්ෂම චෛතසිකයක්. ඒ නිසා අභිධර්මයේ සිත් උගන්වනවා හරිම අමාරුයි කියලා මේ ස්පර්ශය දැක ගන්න. ඒ නිසා ස්පර්ශය අවස්ථාවේදී බහනට ලක් කරන්න බෑ. ස්පර්ශය පව කරගෙන යන වේදනාවේදී තමයි අපි අවදින් ඉන්න ඕනේ කරන්නේ. මේ වේදනා જાති තුනයි තියෙන්නේ. සැප දුක් අදුක්කම සුඛ කියලා. ඕනේ නම් ඒ සැප ආමිෂ සැප, නිර්ආමිෂ සැප කියලා දෙකට දාන්න පුළුවන්. ඒකටම කියනවා ගේසිත සැප නෙක්ඛම්මසිත සැප. ගේහසිත දුක, නෙක්ඛම්මසිත දුක. ඒ කොයි එක ගත්තත් වේදනා චෛසික තුනයි තියෙන්නේ. ඉන් දවසක් ඒ ස්වාමීන් වහන්සේ නමක් දීර්ඝ දේශනාවක් කරලා තිනවා පටිච්ච සමුප්පාද. අවිජ්ජාපච්ච සංඛාරයි ඒකටත් සෑහෙන වෙලාවක් ගන්න. අවිජ්ජාපච්ච සංඛා සංඛාරපච්ච වේදනා ඉතින් අහගෙන ආගෙන යනකොට කට්ටිය නැගිටලා යන්න පටන් ගත්තා. හාමුදුරුවෝ වට අත් උසලා බලනකොට දැන් කට්ටිය අඩුයි. ඒත් හාමුදුරුවෝ ඉතින් මේකේ තියෙන ගෞරව නිසා දිගට කරගෙන කරගෙන ඉන්නකොට අන්තිමට වයසක උපාසකම්ම කෙනෙක් විතරලු ඉතුරු උනේ බණහන්. හාමුදුරුවෝ බණ කියලා නැගිනකොට ඒ උපාසකම්ම විතරක් ඉඳගෙන ඉන්නකොට ගවලු ඔන්න පේනවා ඒ උපාසකම්ම. ගැඹුරු ධර්මයක් දේශනා කරනකොට කට්ටිය නැගිටලා යනවා. ඒවත් කමක් නැහැ. මේ උපාසකම්මටවත් මේක තේරෙනවාද කියලා. අනේ අවසරයි එච්චර විස්තර තේින පස්සපච්චා වේදනා කියන එක නම් තේරුණා කිව්වා. ඒ තරමටම අමාරුයි මේ පස්සපැත්ත වේදනාව වෙනකොට අමාරු. ඉන් එහාට තණ්හාව ඇති වෙනවද ප්‍රඥාව ඇති වෙනවද කියන එක සම්පූර්ණ වෙනස් කාරණාවක්. නිසා බණක් අහනකොට හෝ බණක් භාවනා කරනකොට මේන වේදනා චෛතසිකේ දිහා පෙර නොබැසු නොඇසු නොවිරු විදියට සුඛ වේදනා සුඛ වේදනා වශයෙන් දුක් වේදනා දුක් වේදනා වශයෙන් බලාගෙන බලාන යනකොට අනිවාර්යයෙන්ම නිර්වර්ණ වීමක් විවර්ණ වීමක් නීරස වීමක් ඒකාකාරී වීමක් වෙනවා. ඒක ඔය සක්මන් භාවනා කරනකොටත් හිත හොඳට සමාධිගත වෙලා නැති වෙලාවේදී හොඳට වම තියෙනවා දකුණ තියෙනවා වැටෙනවා. ඉතින් ඒක නිසාම අපි දවලුත් ප්‍රශ්නයක් මතුවලා තිබුණා කොහොමද සක්මන් භාවනා කරන්න කියලා. අපි ඒක සඳහා සම්පූර්ණ හිත විවෘත කරලා හිතගෙන ඔබ මේ සක්මන් භාවනා කරන්නට ලෑසිද කියලා හිතෙන් අහලා. එහෙනම් ලෑස්ති නම් දැන් කයට හිත ගන්නයි කියන. අතීතයට යවන්නේ නැතුව, රූප වලට යවන්නේ නැතුව, ශබ්ද වලට යවන්නේ නැතුව, ගන්ධ රස නැතුව. එතකොට අපි හිතගෙන ඉන්නේ ඉරියව්වට ගන්නවා. මම දැන් මෙතන හිටගෙන ඉන්නවා. ඒකට එන කම්ම ඉඳ හිටගෙනම ඉඳී කියලා කියනවා. විහිරෙන හිට කියනවනම් සක්මනට එච්චරම සුදුසු නැහැ. මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියලා දන්නවනම් එතනින් පස්සේ මෙයාට කියනවා කිසිම કૃත්‍රිම රංගපෑමක් නොවීම පිණිස නිකාං එහාට මෙහාට ඇවිදින්නේ කියලා. වේගය වැඩි කරන්නත් එපා, අඩු කරන්නත් එපා, මෙනෙහි කරන්නත් එපා, භාවනා කියලා හිතන්නත් එපා, නිකාං හක්කලම් කරන්න කියලා. අර අදිෂ්ඨාන කරපු ඉඩමේ නිකාං ඇවිදින්න කියනවා. ඒක හරියට බලන්න මේ මං යන ගත්ත අදිෂ්ඨාන කරපු ඉඩමේ වෙන කවුරු සක්මන් කරනවාද? ඒකේ තනකොළ උල් වෙන මොනවාරි සත්තු සර්පයෝ ඉන්නවද කියලා බලන්න වගේ. අන්න ඒ විදිහට බලලා තමන්ගේ ඇඟට හිතක් තියාගෙන සක්මනේ යනවයි කියලා නూరు කෝඩු ගතිත් නැති කරනාට පස්සේ තමයි අපි සක්මන් භාවනා කියලා පටන් ගන්න හිතගෙන පැත්තක ආයසරයක් ඉරියව්වට හිත යොදලා උඩුකය අමතක කරලා යටි කයට හිත යොදන්න ඕන නිසා අත් දෙක ඉස්සරහින් හරි පස්සෙන් හරි බැඳගෙන චේතනාපූර්වක දකුණු පාය දික් කරනකොට අපි දකුණ කියලා දැනගෙන ඒ දකුණට වැටෙන වේදනාව බලනවා. පොළොව ගැටෙනකොට කොහොමද වැටෙන්නේ? මම පොළොවේ මුළු පයම තියනවාද විලුඹද තියන්නේ විලුඹෙන් ඉස්සරහට පැතිනවද ඇඟිලි වලින් පතර පැතිනවද පොළොව සීතලද උණුසුමද එහෙම නැත්නම් පොළොව සමතලයි පය විසමයිද එහෙම නැත්නම් පොළව හයියයි পায় මෙලකද ආදි වශයෙන් වැටෙන ටික බලන්න ඊට පස්සේ ඒක ස්ථාවර වුණාට පස්සේ අපි දකුණු කකුලට අර වගේම දාලා ඒකේ තියෙන වේදනා දකුණු පායට සාපේක්ෂව හෝ වම් පායේ වැටෙන දේ බලන ඉන්නකොට දකුණු පාය බලනකොට වම අමතක කරනවා වම් බලනකොට දකුණ අමතක කරනවා ඒ නිසා මුලින් මුලින් හොඳට මේ වේදනා අපිට වැටහෙන්න පටන් ගන්නවා. මොකද සක්මන හොඳට yaadෙනවා නම් එnde ende ende ende ende ende මේ දේවල් වල ඒකාකාරීකමකට ඇවිල්ලා ඉබේම හරියට රූකඩයක් ඇවිදිනා වගේ වයින් කරපු බෝනික් එකක් යනවා වගේ හොඳට ගාණක් නැතුව ඒ ස්වභාවික වේගයෙන් එහාට මෙහාට යනකොට අර වම දකුණ කියන දෙක අතර වෙනස දැක ගන්නට බැරි වීම අපිට වැටහෙන්නේ මෙනෙහි කරන්න ගත්තොත් හොඳට තේරෙනවා දකුණ තියෙනකොට වම කියනවා වම කියනකොට දකුණ කියනවා ඒ තරමටම අපිට තේරුම් ගන්න බැරි වෙනවා. මුලදී ඒක වෙන්නේ නැහැ. මුලදී හොඳට ඒ දෙකේ වෙනස තියෙනවා. ඉතින් ඒ කෙනෙක් හිත අවුල් කරගන්න වෙනුවට තේරුම් ගත්තොත් අර විචිත්‍රත්වය විවිධත්ව වෙනුවට දැන් නිකන් මේ බයිසිකල් එකක් පාගනකොට පැඩල් එකේ කකුල් දෙක යනවා වගේ යන්න පටන් අර ගන්නවා. එතකොට අර වගේ වම කියලා විශේෂයක්, දකුණු කියලා විශේෂයක් නැතුව වේදනා චෛතසිකය එහෙමම වෙන්න පටන් ගන්නවා. මේකෙදිමත් ඕනකම තේරෙන්න පටන් අර ගන්නවා. දැන් මේ ඇවිදින Taman දිහා Tamanටම බලාගෙන ඉන්න පුළුවන් ගතිය. කෙනෙක් ඇවිදිනකොට Taman බලා ඉන්නවා. මුළු හදින්ම කරන්නේ ඇවිදිල්ල විතරයි. තැනකට යන්න උත්සාහ කරනවක්වත් මේ වෙලාවේ ඉස්සලා මෙච්චරක් මං ඇවිදින්න හදනවා කියලා දෙයක්වත් නැහැ. එහාට මෙහාට එහාට මෙහාට යනකොට යනකොට මුළු ඇඟේම පුදුමාකාර සම්බර භාවයකට එනවා. ව්‍යායාම කරනකොට අපි කවදාකවත් කිදින්දා වැඩ කරනකොට අපි කවදාකවත් මේ ශාරීරියේ සමබර ව්‍යායාම වෙන්නේ නැහැ. හැම වෙලාවෙම අපි දකුණු අතින් ලිව්වට වම් අත විස්්‍රාම වෙනවා. වැඩ කරන කෙනා ඒ එක පැත්තකට තමයි අදින්නේ. ඉතින් එතකොට මේ යන්ත්‍රේ එකලස කැඩෙනවා. ඒ එකලස කැඩෙන්නම් ඊට පස්සේ ආයෙත් ඒහා සමාන වෙලාවක විස්්‍රාම ගන්න ඕනේ. අර දෙක සමබර කරනවා. නමුත් සක්මනේදී හරියට සමබර කරලා ව්‍යායාම ආරම්භ දෙනවා. නිසා සක්මන් භාවනාවේදී ඒ ආස්වාද ප්‍රසවාසයට වැඩිය ඒ වේදනාව වින්දන හරි ගොරෝසුවට වැටෙනවා. නමුත් ඒ ඇස් දෙක අරලා තියෙන නිසා කන් වලට බාහිර ශබ්ද ඇහෙන නිසා අභියෝගත් වැඩි. නමුත් මේ හරියටම සක්මනේ එකලස් වුණාට පස්සේ ඒ මොන දෙයක් ආවත් මං සඳහා නෙවෙයි. ඒ වගේ ස්වභාවයේ මම මේකට හිත නරක කරගන්න ඕනේ නැහැ කියලා යනකොට සමහර වෙලාවට මේ වේදනාව සක්මණේ ඇති වෙන වම දකුණු වේදනාව හිත වැටුනොත් අපි කො සමාධිය මේ සතියට වැටුනොත් හොඳට තේරෙන්න පටන් අර ගන්නවා විශේෂම සක්මණ මැද හරියේදී මේ හිතවිලි නිතරම අපෙන් අවධානය ඉල්ලනවා එක එක එක එක જાති ඇවිල්ලා හිතවිලි කෑලි ඒව සම්බන්ධ වෙන්න හදනවා නමුත් අපි අවධානයේ සතියෙම සතිය අර පයේම තියාන හිටියොත් අර හිතවිලි නිකන් ගබ්ස වෙලා යනවා. ඒවට පටලවා ගන්න බැරි වෙනවා. බැරි වෙලාවත් මෙච්චර මේ විදිහට හිතවිලි තියෙනවා නේද කියලා බැලුවොත් අර හිතවිලි එකින් එකට එකින් එකට පාරට දන්වල වගේ පුරුක් හැදිලා ඒකේ අර්ථය එන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා හිතවිල්ලට හිත දැම්මොත් හිතවිලි බාටපත් වෙනවා. හිතවිලි වල ගණන් ගන්න නැතුව සක්මණේම ගියොත් හිතවිලි ගබ්ස වෙනවා. මේ විදිහට හොඳට තේරෙනවා සක්මණේ හරියට කරනවා නම් මේ හිතවිලි කියන දේ නිතරම හොදායිනට ගියාම රැළ ගහන්නා වගේ විතක්ක ਵਿਚාර පවතිනවා. ඒ විතක්ක ਵਿਚාරට අවධානය දුන්නොත් සක්මණට අනදර කරලා වහාම අර හිතවිලි අර්ථයක් සහිත හිතවිලි කෝච්චිය වගේ එකට පටලවිලා අර්ථ දෙනවා. නමුත් ඒ වෙනුවට හොඳට සක්මණේ හිත පැවැත්වුවොත් අර හිතවිලි හැලෙන බව නැත්නම් මේ හිතවිලි තිබුණාට ඒවට ගෙවද ගන්න බැරි බව. අපිට ඒක පැරලිලක් හදා ගන්න බැරි බව දැනගත්තට පස්සේ හොඳට තීරණ පටන් අර ගන්නවා. ඇත්තට මේ හිතවිලි අහක යන දේවල් අපි තමයි අවධානයේ පැත්තට දීලා අර අහක යන හිතවිලි දිගට ගලන හිතවිලි අර්ථ සහිත හිතවිලි රාග හිතවිලි දෝෂ හිතවිලි බාටපත් කරන්න කියලා හොඳට තේරෙනවා. අපි කොච්චර ගැඹුරු සතියක් තිබ්බා සමාධියක් තිබුණත් හිතවිලි කියන එක නැති වෙන්නේ නැහැ. මේ අහ කියන්නේ හිතවිලි අරගෙන එව්වට අර්ථ දෙන්නේ අරමුණට අනදර කිරීම නිසා. මේක පරියන්කයට වැඩිය හොඳට තේරෙනවා සක්මන් කරනකොට. ඒ නිසා සක්මනේදී හොඳට සක්මන් කරගෙන සතියෙන් හිතවිලි අයින් කරන ගියාට එහා පැත්තට ගිහලා හැරෙනකොට ආයශරයක් හිතවිලි වල උස්සනවා මොකද අපි අවධානය කැරෙනවානේ සත්‍ය කැරෙනවා සමාධිය කැරෙනවා කැරකෙනකොට ඔන්න සද්ද ඇහෙනවා ඔන්න රූප පේනවා ඔන්න හිතවිලි එනවා ඊට පස්සේ ආයතන වඩන්න වෙනවා අනිත් පැත්ත හැරලා හිතගෙන දැන් මං හිතගෙන ඉන්නවා කියලා නම් ආයෙ සක්මන් කරනකොට මැදට යනකොට ආයෙ සමාධි වෙනවා එහා කොනට යනකොට ආයෙසරක් කැඩෙනවා ඉතින් මේ කැඩිල්ලත් හැදිල්ලත් මේ සතිය තහවුරු කිරීමේ ඝන බහල කිරීමේ පන්නරේ තැබීමේ උපක්‍රමයක් මිස වැරදිල්ලක් නෙවෙයි විය යුත්තක්. එතන සක්මනේදී අනිවාර්යයෙන් මතක් කරනවා දීර්ඝ සක්මනක්. සක්මන් මළුව දිග නම් සමාධියට බරයි. සක්මන් මළුව කෙටි නම් වීරියට බරයි කියලා. නිතරම සතිය කැඩෙන පටන් ගන්නවා. ඒ නිසා සක්මන් භාවනාවේදී අර පරියන්කේදී කරගන්න බැරි ගොඩක් විවිධ පැති වේදනාවට සාපේක්ෂව දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා. නිසා එහෙකින් හිත කී කරු කරගෙන යම් ප්‍රමාණයකට සත්‍යයක් ඇති කරගත්තට පස්සේ පරියංකයට ගියොත් බොහෝම ලේසියෙන් අර හිතට එන අවුල්සහගත හිතවිලි කායික වේදනා කොහොම නැතුව හොඳ ලස්සන පරියන්කයක් කරගන්න පුළුවන්. ඉතින් මම මේ අවස්ථාව ගත්තේ ඇත්තටම අර දවල් අහලා තිබුණු විදිහට සක්ම භාවනා කරන්නේ කොහොමද කියන එක සම්පූර්ණ කරගන්න. කෙසේ නමුත් මේ විදිහට වේදනා චෛතසිකය පිළිබඳව මුලමදාක දැක ගන්න පුළුවන්. උනොත් සුප වේවා, දුක වේවා, අදුක්කම සුඛ වේවා, ආන්න එක දැක් ගන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරයට එතෙන්ට ගිහිල්ලා අර විවේකයට ආවට පස්සේ තමන්ගේ භාවනා ජීවිතයේ රූප කොටස් අයින් වෙලා තන්නේ කර නාම භාවනාවක් බවට එනත්තම් අරූපී කොටසකට වැටෙනවා. මෙතන ගියාට පස්සේ යෝගාවචරයා ආනපන සති සූත්‍රය කියන්නේ චිත්ත සංඛාර පරිසංවේදී අසසී සාමිති සික්කති. චිත්ත සංස්කාරයන් කියන්නේ මෙන්න මෙව්වයි කියලා ඒව දැනගන්නා සුළුව භාවනාව කෙරෙන්න පටන් ගන්නවා කියන. අර ධම්මදින මේනින්නාංශගෙන් රහත් මේනින්නාංශගෙන් විසාක උපාසකතුමා අහන ප්‍රශ්නයට නැවතත් අපි අවධානය යොමු කළොත් චුල්ල වේදාල සූත්‍රයේදී සංස්කාර තුංගාරක්කාරක් තියෙනවා කියලා නේද කියලා විසාකතුමා අහනකොට ධම්මදිනාව සඳහන් කරනවා එහෙම උපාසකයේ එක කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියලා නැත්නම් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා තුනක් තියෙනවා කියන්නේ. ඒකට මේ උපාසකතුමා අහනවා මොකද්ද ආර්යාවෙනි කාය සංස්කාර කියලා කියන්නේ. කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක කියලා කියනවා. ඒතකොට චිත්ත සංකාර කියන්නේ මොනවද? චිත්ත සංකාර කියලා කියන්නේ සංඥා වේදනා චෛතසික දෙක කියලා කියනවා. වචී සංකාර කියන්නේ මොනවද? වචී සංකාර කියන්නේ විතක්ක ਵਿਚාර දෙක කියලා කියනවා. එතකොට ඒ දැනුම අපි දැන් මෙතෙන් පුරුත ගත්තාම පස්සම්බයං චිත්ත චිත්ත සංකාර පරිසංවේදී කියලා කියන්නේ මේ මුළු භාවනාවේදීම විශේෂම ධාතු මනසිකාරයේ පහළ වුණාට පස්සේ මෙතන තියෙන්නේ හිත ඇතුලෙන් බැලුවොත් සංඥාව සහ වේදනා කියන චෛසික දෙක විතරයි. ඒ එන වේදනාව සැප වේවා දුක් වේවායි ආරුඩ නන් ටික අපි දෙන දේවල්. ඒ චෛතසිකේ වනේ. උණුසුම් වෙලාවක උණුසුමක් ආවොත් අපි ඒක දුක් වේදනාවක් විදිහට බාර ගන්නවා. නමුත් ඒ තුනුසුම තමයි. සැප වේලාවක සීතල වේලාවක ඒක ආවෝ සැප වේදනාවක් විදිහට බාර ගන්නවා. මේ විදිහට එන චෛත එන ධාතු එකක්. පසුබිමට සාපේක්ෂව තමයි අපි සැප දුක වශයෙන් ඒකට නම් කිරීමක් කරා ලේබල් එලා. මේකට හේතු වෙන්නේ සංඥාව. අපි මේ හඳුනා ගන්න හැටි. අපිට කබ රෝගය වුණත් කන්න ඕනෙච්චාම තලගෝයා විදිහට අපි අඳුන ගන්නවා. ඒකේ අපේ හිතේ තියෙන චපලකම. මෙන්න මේක හොඳට තේරෙන පටන් ගන්නවා මේ කාය සංස්කාර සංසිඳිලා. ආස්වාද ප්‍රසවාස මොනවාක්වත් පේන්නේ හොඳට පේන්න පටන් අර ගන්න එක හිස්තනක අන්තකුහවකට ගියා වගේ. ඒකට හොඳට පట్టල වුණාට පස්සේ ඒක පස්සම්බනේ කරාට පස්සේ සංසිඳුව ගත්තට පස්සේ තේරෙනවා මුළු සේරම හිත ගිය තැන ආදර රජ මාලිගාව තැදී. හිතට සැපනම් සැපයි තමයි. නැත්තම් නෑ තමයි. ඒ නිසා දැන් Taman ඉන්නේ භාවනාවකද, හීනකද, නින්දකද කියලා සෑහෙන සැක පහළ වෙනවා. මොකද මොනම ක්‍රමයකින්වත් මේක ඉෂ්ටිර කරගන්න විදියක් නෑ. රූප ධර්ම ගිහිල්ලා. නන්ද හොඳටම තේරෙනවා දැන් අඩ ඉඳ අඩ නින්දක ඉන්නේ වගේ බාගට හීන පේනවද අරමුණේද ඉන්නේ කය විසිරලාද නාම ධර්මයක්ද රූප ධර්මයක්ද මහා නිකන් නිකන් හරියට මේ අයිස් කැටයක් තිබුණු වතුර අයිස් කැටයක තිබුණු වතුර ටික දිය කරලා ඒක වාෂ්පීකරණය කරාට පස්සේ කොහොද දැන් අයිස් කැටේ? තිබුණ තැනක්, හැඩයක්, ආකාරය මොකක්වත් හොයාගන්න බැරි වෙනවා. අන්න වගේ මේ රූප ධර්ම ගෙවාගෙන ගිහිල්ලා මේ නාම ධර්ම වලට ආවට පස්සේ යෝගාවචරය අර කාය සංස්කාර සංසිඳන කොට ඇති වෙන පාළු තන වගේ ඊට වැඩි තාමත්ම අභියෝගශීලී වාෂ්පීකරණ වෙච්ච තැනකටපත් වෙනවා. පත්‍යච්චම ආයෙ සහලවන්න ගන්නවා. ආයෙ සැකපොදවන්න ගන්නවා. දැන් නම් සතිය තියෙන බවට කොහොමඩක්වත් ලකුණක් නැහැ. සමාධියක් තියෙන විදියකුත් නැහැ. මොකද හිත වික්ෂිප්ත වෙලා. එතකොට මේ යෝගාවචරය දැන් මේ පිස්සු හැදෙන්න එනවද කියලා දන්නෙත් නැහැ. එහෙම නැත්නම් මේ කොහෙද ඉන්නේ කියලා කියන්නත් බෑ. ඇහෙන දේවල්, දකින දේවල් වල කිසිම සීමාවක් නැහැ. මොකද්ද හිතන්නේ ඒ දේ පේනවා. ඉතින් අර හිතේ තියෙන මානසික தত্ত্ব අපි කියන ඔය සයිකෝ මානසික විද්‍යාව කියන්නේ යටිපහුවෙච්ච මානසික අසහන ද්වේෂ ආසාවල් ඉති එව්ව නිකන් අර මඩවලකින් බබුළු දාන්න වගේ බ්ලිප් බ්ලිප් බ්ලිප් ගාලා අතනින් මෙතනින් මෙතනින් මෙතනින් මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් උඟ දෙනෙක් කියනවා භූතයෙක් ඇවිල්ලා කියලා. ඇත්ත තමයි භූතයා තමයි. Tamangeම හිතේ තිබුණ දේවල් නිසි නින්ද එන්න පටන් ගන්නවා. ඒ මොකද අර රූප ලෝකෙන් ඇති බාධාවක් නැහැ. යන්න පටන් අරගත්තට පස්සේ සමහරු ඉතින් පේන කියන්ටයි එහෙම නැත්නම් අනාවගේ පළ කරන්නයි, රෝග සුව කරන්නයි නානා ප්‍රදේවල් වල පටලවා ගන්න. අවාසනාවට යත්තන්ගේ પરමාර්ථයේ භාවනාවේ නිවන නෙවෙයි මේ ලාභ සත්කාර හෝ අනුන්ට කියාපෑම. එහෙම කෙනා මෙතෙන්දී අහුවෙනවා. එහෙම නැත්නම් භයානක සද්ද ඇහෙනවා වගේ හෙල්ලෙන්නා වගේ පැද්දෙන්නා වගේ নানা අප්‍රදේවල් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක අර එතෙක් ආපු සංසාරයේ තිබුණ ඒ සංසාරික දෝෂ විවිධාකාරයෙන් මතුවෙන්න පටන් ගන්නවා. ඒව පිළිබඳව සංඥා Taman හඳුනා ගන්න හැටි සම්පූර්ණ ඒකාකාර හැඩයක් නැහැ. හරියට වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මෙතෙන්ට ආවට පස්සේ හිත සංසිඳවනවායි කියන එක. මේවා දැකලා කලබල වෙන්නේ නැතුව මම මේ බුදුහාමුදුරුගේ පාරේ යන්නේ මම සීලක ඉඳලා පටන් ගත්තේ. මම මෙතෙන් යනකන් සතියෙන් ආවේ. ඔන්න ඕක ඕනේ දෙයක් වෙච්චාවේ. කුසාංචින්න කාලේ කියන ඔන්න ඕනේ ගිනි අඟුරක් වෙච්චාවයි කියලා. මේකම හිත සංසුන් කරනවා කියන කාමරණ. ඒක අර කාය සංස්කාර සංසිඳුණට වැඩිය මේ චිත්ත සංකාර සංසිඳ වීමේදී සෑහෙන කැපකිරීමක් කරන්න වෙනවා. පරිත්‍යාගයක් කරන්න වෙනවා. තමන්ගේ කය පිළිබඳව හෝ ජීවිතය පිළිබඳව තිබුණු යම්ම හෝ ලේස මාත්‍රයක් තියෙනවා. ඒ සෑම දෙකින්ම වද දෙනවා. මෙතනින් එහාට පතුරු ගහලා හැම ගහලා කොහේ හරි තියනවාද කියලා ආසාවක් තියෙනවනම් එතනම හිර කරනවා. එතනම කරකවන්න පටන් ගන්නවා. ඒ හැම එකකින්ම කම්පන චංචල ඇති කරනවා. ඒ හැම එකකින්ම දියසුලිය ඇති කරනවා. ජල තරංග ඇති කරනවා. ඉතින් අන්න ඒ බව දැනගෙන මම මේ ගමනේ යන්නේ නිවන සඳහායි. මට දැන් තියෙන මේ චිත්ත සංස්කාර සංසිඳ වීමයි කියන එක තමයි මේ වේදනානුපස්සනාවේ තියෙන අන්තිම එකලස. ඒකට පුහුණුවක් තමයි මේ කාය සංස්කාරයෙන් කරලා දෙන්නේ. ආනාපාන සංසිඳනකොට අවුල් කරන්නේ නැතුව ඉඳ පුරුදු කරපු එකන අතෙන් ගියාට පස්සේ දැනගන්නවා මෙතනදී හිත අවුල් නොකර මම මේ කාය ජීවිත নিরপেক্ষව මෙතෙන් යන්නේ මගේ ජීවිතේ කය තියෙන්නේ තියේවා නැති වෙන්නේ නැති වේවා මේ වගේ කැපකිරීමකින් තොරව මේ වගේ ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්න බෑ බුද්ධ ආදී උත්තරමයන් අන්සලා සෑම කෙනෙක්ම මේව තැනට ඇවිල්ලා හරියට මරණයට කිට්ටු කරලා කල්පනා කරනවා වගේ මම මේ තකල් හම්බ කරපුවා අනම්මන කරපුවා දැන් මොකද ඇති වැඩි මොනම දෙයක්වත් වැඩන්නේ දැන් ඒක ඉස්සරහට ගෙනත් දීලා තියෙනවා අපිට රියසල් එකකට වගේ පරීක්ෂාවට වගේ මොකද්ද අපිට මේ වෙලාවට අපේ මේ ගමන වෙනස් කරන්න සාධකයක් වශයෙන් ගන්න දෙයක් තියෙන දෙයක් තියෙන මොකක්වත් නැහැ ඒ නිසා තියෙන සීරම කැප කරලා ඕන දෙයක් මට ඕන කරලා තියෙන මේ වේදනා චෛසිකයයි සංඥා චෛසිකයයි දෙක සංසිඳෝන එක. එහෙම නැත්නම් පස්සම්බනේ චිත්ත සංකාර පටිසංවේදී චිත්ත සංකාර දැනගන්නවා පස්සම්බයන් චිත්ත සංකාරම් කියලා එක සංසිඳන අවස්ථාව කියලා කියන්නේ ජීවිතේ කරන දානවල يعني දීලා දෑම්වල උගා ගැඹුරක් දැකීමක්. මෙතෙන්ට යන්නේ නැතුව යහපැත්තක් නැහැ. මෙතෙන්ට යන්නේ නැතුව චිත්තානුපස්සනාව කියන මේ හිත වැඩ කරන හැටි දැක ගන්න විදියක් නැහැ. ඒ නිසා මේ සංඥා වේදනා කියන චෛසික පිට දැක්කට පස්සේ අපි මේ දවසක් කරට කරන නාඩගම් කොක නැට්ටම් මවාපෑම් එහෙම නැත්නම් මේ රැවටීම් සහ රැවටිලි ප්‍රදේශයේදී ආ බලනකොට කවදාන සත්‍යයට මුහුණ දෙන්නද කවදාන ඇති හැටි ඇති හැටියෙන් දැක ගන්නද එදාට තේරෙන පටන් ගන්නවා අපිට කොච්චර ඒ කොක නැත්තම් උලීලි පෑම් වෙස්ට් නැට වීම් චලන චප්පල ගතිය ආවත් ඊට පස්සේ මම නම් ආයේ ඒ ජලාශයට මගේ මොකක්වත් එකතු කරන්නේ ඒ නිසා කිසිම විකෘති දේවල් මවාපෑම් සුඛෝපභෝගී දේවල් ආලවට්ටම් එහෙම නැත්නම් මොනවත් නැතුව මට නිකන් සාමාන්‍ය කෙනෙක් වෙන්න තියෙන ආසාව මේකට අවුලක් ඇති නොකරන තියෙන ආසාව කියන එක ඇති වෙන්න එනකොට හරි සංවේග පහන මුළු සංසාරේ පුරාවටම අපි කරේ මේක අවුල් කරගන්න එකනේ. හැම වෙලාවෙදීම මේ මම ඉන්න බවට පෙන්වන්න මම බවට මාන්නයක් තණ්හාවක් දෘෂ්ටියක් ඇති කරගන්නේ ගියේ මේක නිසා මෙතෙන්ද දැන් ඒ කියන්නේ සෑහෙන සතියක් තියෙනවා සෑහෙන සමාධියක් තියෙනවා හොඳ සීලයක් තියෙනවා මෙතෙන්ට එනකොට තමයි තේරෙන පටන් ගන්න මයි ළඟ තියෙනවනේ යම්ම කුලවන්තකමක් ධනවන්තකමක් රූපවන්තකමක් ඥානයක් සෞඛ්‍යයක් මේ සෑම දෙයක්ම අපිට තණ්හා මාන දිට්ඨිය ඇති කරන මම කුලවන්තයි මම ධනවන්තයි මම සෞඛ්‍ය සම්පන්නයි සෑම දෙයකම තණ්හා මාන දිට්ඨිය ඇති කරන්න ඉඩ තියෙනවා අනිවාර්යයෙන්ම ඇති කළ යුතු නෑ නමුත් අපි පුරුද්ද ඊතරයි නමුත් සරුවත්යන්ගේ ප්‍රශ්න කරනවා ඒ ධනවන්තකමෙන් කෙලස් කැපෙනවද නිවනට පාරක් කැපෙනවද නැහැ ඒ කුලවන්තකමෙන් කෙලස් කැපෙනවද නිවනට පාරක් තියෙනවද නැහැ. ඥානවන්තකමෙන් ওই ලෞකික ඥාන වලින් කවුරුවක්වත් ඉඳපු ගමන් පඳුරු වාස් එක පාට නිවන් දකපු කට්ටියම ඉන්නවා කියලා බලන කොච්චර ඥානවන්තයන් අතව කවදාකවත් නැහැ. ඒ වසේරම ඒ නිසා ඉස්සගෙන උස්සගෙන මේ තණ්හා මාන දිත්‍ය ඇති කරන සංඥා මායාව තනි කරම අර හොඳට කැපෙන පීයක් කරන Tamanට මැන ගන්නවා වාගේ මේ ගති. ඒ නිසා මේ මගේ හැම හැකියාවක්ම මගේ මේ සතිය පවා සමාධිය පවා සද්ධාව පවා වීර්ය පවා සෑම දෙම මේවා මම නෙවෙයි මේවා මගේ නෙවෙයි මේවා මගේ ආත්මේ නෙවෙයි මේ පෙළ ගහගෙන එනකොට මේ වෙන දෙයක් ධර්ම ප්‍රතිපදාවක් මෙතන තියෙන හේතුඵල ධර්ම කොටසක් තියෙන්නේ කියලා ඒ කියන පුංචි සිදුර ඇර මොන්නම ක්‍රමයක්වත් නැති වෙන ඉදිරියට යන්නේ මට දැන් සතිය හොඳයි මට සමාධිය හොඳයි මම දැන් ඉන්නේ කායන පස්සනානේ මම දැන් වේදනාන පස්සනා කරන්න කියලා පුම්බණ්ඩ හදන්න ගත්තොත් එතනම වැටෙනවා. ඒක හරියට අර පණ ගැටිය ගින්දරට පනිනා වගේ එක තට්ටක් දෙයක් පිච්චිච්චිත් ආයෙ කරගිලා ගිලා ආයෙ ගින්දරට පනිනා වගේ තමන්ගේ භාවනාව දක්ෂයි මම භාවලා ජීවුනයි කියලා හිතනවා නම් ඒකත් අසත්පුරුෂ වෙනවා. ඒක නිසා හැම හැකියාවක්ම දිනු කරගෙන ඒ කෙරෙහි තණ්හාමාන දිට්ඨිය ඇති කරගත්තේ නැත්නම් විතරක් අපිට ඊගාවට තියෙන මානව හිත වැඩ කරන්නේ කොහොමද? චිත්තානුපස්සනා වැඩ කරන්නේ කොහොමද කියන තැනට යන්න පුළුවන්. මචං මෙතෙන්දී තාමත්ම සූක්ෂම විදිහට තවත් සුද්ධ කිරීලක් ඇති කරනවා. කායනපසනාවට පස්සේ වේදනානපසනාව. ඒ කරන දෙයක් නෑ මේකේ කායනපසනාව සම්පූර්ණ වෙනකොට ඉබේම වේදනානපසට යෑමක් තියෙනවා. ඒක නිසා කොතෙන්ද විපස්සනාට හරවන්නේ මොකද්ද මං කරන්න ඕනේ කියලා කියන්නෙම මේ මම ආයනේ සක්කාය දිට්ඨියම කොටහ. ඉතින් මේක සාධාරණයක් නෑ මොකද මේ සතුම් මරන්න හොරකම් කරන්නේ නෙවෙයිනේ භාවනාවටනේ ගුරුවරු මතක් කරලා දෙන්න ඕනේ උන්න එන විදිහයකට කියන්නේ භාවනාවේදී සැක කරනවායි කියලා. නැත්තම් උද්දච්චයක් උද්දච්ච කුක්කුච්ච නැත්නම් විචිකිච්ඡාව අන්නේ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා දෙක වසයි මේ යන ප්‍රවාහය අවුල් කරනවා ඒ කවදාක පොර දාන්න එපා මෙතෙන් ආපු එකත් ලොකු දෙයක් මම මේක අවුල් කරන්නේ නැහැ කියලා ඒ පාර දිගේම යන්න එක්ක සද්ධාවෙන් කෝ ප්‍රඥාවෙන් අපි එකතු වෙනවා එකතු වුණොත් විතරක් හැම එන වේදනාවක් වේදනා මට්ටමේ ප්‍රඥාවට දුරු දෙනවා කවදාකවත් තෘෂ්ණාව ඇති කරන්න යන්නේ නැහැ. එතකොට අපි රස අඳුනන්නේ නැති කෙනෙක් පාටපත් වෙනවා. මේක තරුණයන් අතර තරුණයන් අතර මහා විශාල ඉච්ඡා බංගත්වයක්. බුදුරජාණන් වහන්සේ චෝදනා කළා තිනවා අරස රූපෝ කිය. මේ භවත් ගෞතමයන් වහන්සේ මේ ලෝකේ තියෙන රස ප්‍රතික්ෂේප කරන්න කිය. රස අඳුනන්නේ නැති කෙනෙක් කියලා. මේ සරුවචන කියන බලාන ගියාම බමුණ ඔබ බණින එකත් ඇත්ත තමයි කිය. මම ක්ලේශ නිස්ෘත තණ්හාමාන දිට්ඨි නිස්ෘත රසය මං අගය කරන්නයි කිය. මොකද ඒකෙන් අපි තණ්හාවට බඳින්න නිසා අපි සංසාරට බඳින්න නිසා අපි භාවනා කරනකොට සපක් ආවත් දුකක් ආවත් ආලෝකයක් වෙන්නත් අන්ධකාරයක් වෙන්නත් සහැල්ලුවක් ආවත් බරක් ආවත් ඒ සෑම දෙයක්ම මේ සංඥා වලට පෝෂණය කරන විදිහට එහෙම නැත්නම් වේදනා චෛසිකයේ කුප්පණ විදිහට නැතුව ඒක හුදු චෛතසිකයක් හුදු ධාතු මනස්කාරයක් වශයෙන් කල්පනා කරන්න යන්න නම් අර කලින් කියන කායනුපස්සනාවෙන් දක්ෂකමක් අරගෙන එකලස අරගෙන මෙතෙන් ආවට පස්සේ ඊටත් වඩා වගකීමකින් ඊටත් වඩා සදාචාරාත්මක වගකීමකින් මේ පාර ගමන් කරොත් අපි ඊටත් වඩා ගැඹුරු චේතන විදන වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවට බැස ගන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒකනේ ඒකටයි අපි මේ කටයුතු කරගෙන යන්නේ. ඉතින් මම හිතනවා මේ තොරතුරු එකතු කරන්න එකතු කරන්න තමන් කරගෙන යන භාවනාවේදී මේ පෙර සකස් කිරීම. වෙන කෙනෙක්ගෙන් අනු මේ උදව් උපකාර නැතුව Tamanට සකස් කරන්න පුළුවන් ගතිය ඇති කරගත්තොත් ඒක තමයි මේ ධර්ම දේශනාවක අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි අපි ධර්ම සාකච්ඡාවකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි අපි විමුක්තියක් ලබනවා කියන්නේ. ගුරුවරයා කෙරෙහිම බැඳී ජීවත් වෙනවා නම් ඒක වාල්කමක් වෙනවා. ඒක නිසා ඒ ගුරුවරයාගේ වගකීමක් තියෙනවා මේ ධර්ම කොටාස නීති පද්ධතිය ශිෂ්‍ය අතර දීලා මෙන්න මේ ටික කරගෙන යන්න කියලා. ඒකෙන් අදහස් කරන්නේ අත කපා දැමීමක් කියලා. මොකද එහෙම කරනකොට ගන්නකොට තමයි තමයි තේරෙන්නේ මේක මේ ධර්මයේ නියාමයක් නිසා අපිට අනිවාර්යයෙන්ම ඒ ළඟ ඉන්න ගුරුවරෙක් සිටිය යුතුයි කියලා තිබියලා තියෙන ඉන්නනම් හොඳයි. නමුත් මේ මට්ටමින් එහාට ගියාට පස්සේ ඒ Tamanටම තේරෙන්න පටන් අර ගන්නවා මේක අර ඍජු බල රේඛාව වැඩ කරන හැටි සහ වංක චපල වෙච්චාම බලේ නාස්ති වෙන හැටි අන්න ඒක සතියේ ඉඳලා සම්පජඤ්ඤයට සතිය කියලා කියන්නේ සිහිය නම් ඥාණයට පාර පාදනවා ඒක හරියට කියනවා නම් ඉදිකට ගියාට පස්සේ පිටිපස්සෙන් එන නූල ගිහිල්ලා මැස්ම දාලා දෙනවා වගේ හොඳ ඉඩක් වෙනවා ප්‍රඥාව වැඩෙන්නේ මොකද පිටිය සකස් කරලා දෙනවා. පිටිය සකස් කෙරුවට පස්සේ සම්පජඤ්ඤේ නම් ප්‍රඥාව නිසිනින්ද වැඩෙන්න පටන් ගන්න. ඉතින් අපිට ගොඩාක් ඉඩ ආරම් දෙන්න වෙනවා හිතට. පුළුවන් තරම් මේ විදිහට පක්ෂග්‍රාහීකත්වෙන්තරෝ සැප දුකට එහෙම නැත්නම් මම ආයනෙට ඉඳ නොතබා ඒ පිටිය සකස් කරලා දුන්නාට පස්සේ අලුතෙන් භාවනා කරන්න ඕනේ ඥානය පහළ වෙන්න. අපිට කරන්න තියෙන්නේ ඥානයට ඇති බාධා අයින් කරන එක විතරයි. ඊට පස්සේ භාවනා උඟාවක් කෙරෙන්නක්. ඉස්සරහට යන්න යන්න යන්න භාවනා කෙරෙන්නක් වෙනවා. මුලදී නම් ඒක යොමුවක් ගොනුවක් සකස් කරලා දෙන්න. නැත්නම් අනුග්‍රහ කරනවා. ඉතින් අද ධර්ම දේශනාවත් එවැනි වෙන භාවනා කරන අයට අනුග්‍රහයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. අපි පැයකමාරක විතර කාලයක් කරන් තිනවා සියලු දිනාටම මේ අනුව සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා හොඳයි අපිට වේලාව සටහන් වෙන්නේ 8යි 5යි. ඉතින් කාට හරි වෙන කිව යුතු කළ යුතු යමක් තියෙනවනම් මතු කළ යුතු ප්‍රශ්නයක් තියෙනවනම් මතු කරන්නයි කියලා මම කරුණාවෙන් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා සිටිනවා. Thank you. ස්වාමීන් වහන්සේ සාමාන්‍ය වෙලාවට හිතට නොයන අන්හෝල්සම කියන පාප හිතවිලි කියමු. හිතවිලි ඇයි භාවනා කරනකොට හිත හදා ගන්න වෙලාවට එළියට එන්නේ. ඒ වෙලාවටනේ හිත පිරිසුදු වෙන්න ඕන. එතකොට එනවා. අනික් වෙනාවට නැති ඒවා. බයිට යටින් දෙනවා බොහොම ස්තුති කියලා. <laughs> කාටද දන්නේ රන්හෝල්සම හිතවිලි වලට දන්නේ ඉතින්. මේක තමයි භාවනා කරනකොට කියන්නේ අපි හේනක් කොටන්න ගිහිල්ලා නවදලි හේන පුච්චවුවට පස්සේ කවදාකවත් නැත්තරම් සරු විදිහට තනකොළ වැවෙන්න පටන් ගන්නවා. ඒක ඇහැටි. සරු පොළවේ තනකොළ වැවෙනවා. ඉස්සලට ගනේ දැන් භෝග පෙළේ දාපුවම භෝග පෙළේ යට කරගෙන තනකොළ එනවා. ඉතින් කොපියර දැනගන්න තියෙන්නේ මේක මෙහෙම ගියොත් භෝග පෙළේ යට යනවා තනකොළ එනවා. උතයි වයින් කළ තනකොළේ භෝගේ මතු කරගන්න තනකොළ අයින් කරන්න දැනගන්න ඕනේ. ඉතින් ඒක නිසා භාවනා කරන්න ගියාම තමයි අපේ මේ කෙලෙස් චරිත ලක්ෂණ පෞරුෂත්වේ මතුවේ. මේකෙන් තමයි ලෙඩේ සනීප වෙන්නේ. එහෙම නැත්නම් මේක යට කරගෙන ඇතුළේ තියාගෙන හිටියට කවදාකවත් හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය gedi වෙතකම් කරනකොට කරන්නේ ඇඹුල් බෙඩ් බඳිනවා. ඇඹුල් බෙඩ් බඳපුවා gedi පැහැවලා ධර එළියට යනවා. එළියට ගියාට පස්සේ සනීප වෙනවා. gedi ඇන කරොත් ඒක වෙන තැනකින් මතුවෙනවා. ඉතින් මේ වෙලාවේදී ජක්කුන්ට බය නම් එපා සෝනේ කෙවල් හදන්න. අපි යන්න හදන්නේ එන හිතවිලි වරෙන්. මම ලෑස්තිලා තමයි යන්නේ. ඒකයි සීලක පිළිහිట్లా ඕන දෙයක් එනවා නම් හොඳයි. දැන් සයිකොලොජිකලි ඔය සයිකෝ තෙරපි වල කවුන්සලින් වලින් කරන්නේ එයාගේ යට ගිය අමිහිරි අතීතේ මතක් කළ දෙන එක. මතක් කළ එක මතුවෙන්න මතුවෙන්න මතුවෙන්න එයා ගෙදර යන්නේ සතුටින්. සම්පූර්ණයෙන් මතුවෙච්ච දවසේ මේ ප්‍රශ්නේ ඉවරයි. අපිට වෙලා තියෙන්නේ මේ නරක හිතවිලි එනකොට මඟදී නතර කරන්න හදලා. ඒකට ඒව තුන් හතර ගුණෙන් බැරිනවා. නිසා නරක හිතවිල්ලක් නරක නෑ නරක හිතවිල්ල බව දන්න තාක්කල්. නරක හිතවිල්ලක් නරක වෙන්නේ ඒකට ද්වේෂ කරන තාක්කල් පමණයි. දැන් අපි කුසී වැඩ කරගෙන ඉනකොට කොච්චරක්වත් ඒකෙන් ගොඩාක් අපතාවිය විසි වෙනවා. පොල්කුඩු ටික අයින් කරනවා තේකොළ කොට්ටනේ තියෙන තේකොළ කුඩු ටික අයින් කරනවා වැටකුළ පොත් අයින් කරනවා කෙලගිරි පොත් අයින් කරනවා ඒ ඔක්කොම මුල්ලක දාලා තිබ්බොත් කුණු වෙලා ගඳ ගහලා පුස්කාලා නරක වෙනවා නමුත් ඊව අරගෙන ඉල්ල අවුවට දැම්මොත් කොම්පෝස්ට් වෙනවා කොම්පෝස්ට් තමයි ලෝකේ තියෙන හොඳම සමබර පොහොර වෙනස මොකද්ද ගෙයි මුල්ලේ තිබ්බොත් සූර්යාලෝකයට ලක් වෙන්නේ නැහැ. එළියට දැම්මොත් සූර්යාලෝකයට ලක් වෙනවා. ගෙයි මුල්ලේ තිබුණ කුණු වෙන මේ අපද්‍රව්‍ය ගේදර අපද්‍රව්‍යද මොකද්ද නමක් කියනකට. සූර්යාලෝකයට දාපු ගමන්ම ඒකේ තියෙන රෝගකාරක බැක්ටීරියා නැති වෙලා මෘතෝපජීවී බැක්ටීරියා විතරක් ඉතුරුලා කොම්පෝස්ට් එකක් එළිය හේතුව සූර්යාලෝක ප්‍රකාශ වීම. සූර්යාලෝකයට එළිවීම. ඒ නිසා අපේ ඇතුලේ මේ කෙලෙස් හංගන්නේ ඉඳ ඉඳ ඉඳ වෙන්නේ මොකද්ද? අර විස බීජයි පුස් කාලා ගඳ ගන්න. එළියට දාලා සත්‍ය ආලෝකයට දාපු ගමන් ඒවා කොම්පෝස්ට්යක් වෙන්න ගන්නවා. සූත්‍ර පිටකේ කියලා කියන්නේ සම්පූර්ණ ඒ කාලේ එළියට දාපු කෙලස් ටික ලියලා තියෙන තැන තමයි. ඔගේ වෙන සුවඳක් නැහැ. භාවනා කරනකොට කෙලස් මතුවේ නැටි කියලා තියෙනවා. කියපුවාම ඒක සුද්ධ ලියවිලක් වඩටපත් වෙලා. භාවනා කරනකොට මෙහෙම වෙනවා. භාවනා කරනකොට මෙහෙම වෙනවා කියලා ඒ නරක ටික ධර්ම ස්වරූපයෙන් බලනකොට මනුස්ස හිත පිළිබඳව සිටියමක් පාටපත් වෙනවා. ඒ නිසා මේ unwholesome පාප හිතවිලි එනවා කියන එක ද්වේෂයෙන් තොරව බලන්න පුළුවන් නම් මොකද ආවත් නැතත් මේක Tamange ඇතුලේ තිබුණ එකනේ දැන් තියෙන එළියට එන එක විතරයි. එළියට එනලා කුලප්පු දෙන්නේ නැහැ. මේක හැබැයි බොහොම අභීත ප්‍රකාශනයක්. මොකද හුඟ දෙනෙක් ඒක නෝට් කරන්නේ නැහැ. හුඟ දෙනෙක් මේක ප්‍රශ්නයක් විදිහට නගන්නෙත් නැහැ. මේක ලස්සන කතාවක් ලියලා තියෙනවා. ධම්මසංගණී අටුවාවේ. ධම්මසංගණී අටුවාවේ ලියලා තියෙනවා යම් කෙනෙක් සිල් නොරකින තාක්කල් පන්සිල් ගන්න නැති එකනයි කියලා හිතන් සාමාන්‍ය සතුන් මරන හොරකම් කරනවා. අපි කියන්නේ පුතර්ජන පුද්ගලයා කියලා කියන්නේ. අසුතෝ අපුතෝ ජනෝ කියලා පොතේ ඉලසම් කළා තියෙනවා. බණක් අහ නැති පුතර්ජනය සංසාරයට බැඳින්නේ සිම්පල් එකම හේතුව තණ්හාව කියලා. ප්‍රවංශය ඉතින් මුළු ජීවිතේම ගත කරන්නේ ආසාවල් ඉස්ස කරන් තමයි. නමුත් යම් කිසි කෙනෙක් සීලයක පිළිපදපු ගමන් සීලය එයාට දැඩිව රකින්නකොට එයා තණ්හාවේ නෙවෙයි කියලා කියනවා මුළු ලෝකෙටම බැඳෙන්නේ ද්වේෂයෙන් කියලා කියනවා. සිල්වන්තයර විතර කේන්තියක් නැහැ කාටවත්. භාවනා කරන මනසෙන්ට හරියට කේන්තියක්. අපි බලාපොරොත්තු වෙන්නේ ඒක නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රිය ಗುಣ වැඩේ කියලා. අහේතුව. ඒකට හේතුව අහේතුව තමයි වෙන එකක් නැහැ. ඉතින් මේ නිසා හුඟ දෙනෙක් කියනවා මේ භාවනා කරුවට පස්සේ මේ නුරුස්නා ගති පහළ වෙනවා අනු මට කරදර කරනවා මාර බලවේග එනවා নানা ප්‍රකාර දේවල් තියෙනවා ප්‍රകൃතිය නම් අපි අර බැඳලා තියෙන බැඳින සංයෝජනේ මාරු වෙනවා තණ්හා සංයෝජනේ දෘෂ්ටි මේ මා මේ ද්වේෂ සංයෝජනෙත් මාරු වෙනවා ඒක නිසා කියනවා පුළුවන් තරම් මේ කරත්තේ දැන් ජරබර ගන්න නිසා උකට තෙල් ටිකක් දාලා මෛත්‍රිය දාලා ඒක ෂේප් කරගෙන යන් නැත්තම් අහල පහල මිනිසුගේ දෝෂයක් නෙමෙයි උඹේම දෝෂේ ඔය. අපි කරන්න හදන්නේ මේ භාවනා කරනකොට රේඩියෝ දානවා පොඩි උන් කෑ ගහනවා මේ මේ මල මල කරදරේ කියලා ඒ මිනිස්සුත් ඒ කරන්නේ ඔය අක්කෝ ඔච්චර කලොත් කෑ ගැහුවා ඒක ප්‍රශ්නයක් නැහැ සිල් රකින්න ගිය ගමන් අපි මාණික් කොටලේ දුස්සීලයි මම තරම් සිල්ලන්ත කියලා ඉවරලා ඇද්දගෙන් නෙමෙයි ලෝකය දිහා බලන්නේ නහයෙන් බලන්නේ ලෝකයට පේනවා මීයා කාමයේ අලුත් කරන්න කියලා පිස්සු වෙල්ලා කියලා බණිනවා ඒක ඇත්ත කතාව. ඇත්තට ලෝකයාගේ දෝෂයක් ඇත්තෙම නෑ ඉතින්. Taman දැනගන්න ඕනේ මම යන්නේ අරිට වැඩි අභියෝගශීලී තැනකට කියලා. ඉස්සරහට යන්න යන්න යන්න Taman දැනගන්න ඕනේ ලුණු ගෙඩිය පිටම පොත් අයින් කරපුවා ඊට වැඩි තුනී පොත්තක් පිළියෙට එන්නේ. ඒක ඊට වැඩි මෙලකයි. ලුණු ගෙඩිය නරක් වෙන්න වැඩි ඉඩ. අර පිට පොත්ත හොඳයි. පිට පොත්ත ගොරෝසුයි. ඒක අයින් කරපුවා ඊට වැඩි තුනී පොත්තක් එන්නේ. තුනී පොත්තක්. ඒ නිසා සරුවත්යන් සඳහන් කරලා තියෙනවා තුවාලයක් තුවාලයක් වශයෙන් තියෙනකොට ප්‍රශ්නයක් නෑ. නමුත් ඒකේ වනමුකේ පෑදුවාට පස්සේ වේදනාව වැඩි. ඒක සාමාන්‍ය නිදර්ශනය නිසා භාවනා කරන්න යනකොට ස්වභාවයෙන්ම ලකුණු හතරක් මම කියන මෙහෙම කියන්නකො සද්දිය නොපිහිටපු කෙනා තමන්ගේ තියෙන කෙලෙස් රණ්ඩු කිරිල්ලෙන් ගහගනිල්ලෙන් ප්‍රේම කිරිල්ලෙන් මොකකින් හරි ගෙවාගෙන කොහොම හරි බැලන්ස් කරගෙන යනවා. සතිය පිහිටවපු ගමන් අපි ඔක ඇඩ්ජස්ට් කරන්න හදනවානේ. මේ වෙලාවේ මේ රාගය කරන එක හරි නෑ. මෙහෙම ද්වේෂ කරන නමුත් මොකද වෙන්නේ pent up energy එක ඇතුලේ ඉතින් අර වැවක් බැඳා වගේ හිටිනවා. ඒකට අර ගර්ජොෆ්ගේ පොතක සඳහන් කරලා තියෙනවා සතිය පිහිටවන්න පටන් ගන්නකොට ලකුණු හතරක් එළියට එනවා කියලා. irritability, unsatisfactoriness, fault finding and pedantic කියලා. ඉරිටබිලිටි කියන එක අපිට කියන්න පුළුවන් නුරුස්නා ගති පහළ වෙන්න පටන් ගන්නවා. හැබැයි අපිට පේන්නේ අල්ලපු ගෙදර මිනිස්සු හර නැහැ නැත්තම් තමන්ගේ ගෙදර මිනිස්සු තමන්ට වෛර කරනවා නැත්තම් මාර බලවේග කියලා නුරුස්නා ගති පහළ කරනවා. දෙක ෆෝල් ෆයින්ඩින් හැම කිනාම හිතගෙන හිටියත් හරි නැහැ ඉඳගෙන හිටියත් හරි නැහැ මේ මිනිසුන්ට තේරෙන්නේ නැද්ද මේක මෙහෙම කරන්න කියලා හැම කෙනෙක් දිහාවටම බලන්නේ නිකන් තමන් හරියට කෙලින් ඉන්න මිනිහා අනිකුල ඇදට අදිනවා ඒක unsatisfactoriness මේ මිනිස්සු කිච්චර මං සිල් දැක්කට මට සලකන්නේ නැහැ මෙහෙමද මට සලකන්න කියලා මහා ලොකෝට බලාපොරොත්තු වෙනවා. pedantic කියන එකේ සිංහල වචනේ මොකද්ද කියන්නේ තියෙන්නේ? මම දන්නේ මොකද්ද සිංහල වචනේ කියලා. පාණ්ඩිත්‍ය කියලා කියලා තියෙනවා නිකන් පඬිත වෙන්න හදන කතිය. අයිය වෙන්න හදනවා. ඈ? බකපඬිත. වෙන්න හැදුවට පස්සේ මොකද වෙන්නේ? ඒක ගැන දන්නේ නැති මිනිස්සුෙකුට වෙනද නැති දුක් තොගයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රයක නොති හිටියා නම් මොකද වෙන්නේ හිතන්න. බුද්ධෝත්පාද කාලෙක නෙවෙයි නම් අපි මේ උත්සාහය කරන්නේ. අපි මොකද වෙන්නේ? වැල් ගැඩවිල්ලේ කරන ය පොළොව ඇඩ යට හිට වේක ඇදලා අරගෙන අවුවට දැම්මවා. වියලිලා නැිනවා. අපි එකතු වෙලා මොකද කරන්නේ? අපි මේ අපි ළඟ නුරුස්නා ගතියක් එනවා. අනේ එහෙම වුණොත් තරහ වෙන්න එපා. මට කියලා දෙන්න. අනේ මම ඕගොල්ලන්ගේ වැරදි හොන ගතියක් පේනවනම් මට කියලා දෙන්න. ඒ වගේම මම අසහනයකටපත් වෙනවනම් අපි එකිනෙකාට උදව් කරගනිමු කියලා කල්යාණ මිත්‍රයන් අතර ඒ දුක බෙදා ගන්න ගතියක් තියෙනවා. එහෙම නැතුව තනියම යන්න ගියොත් අනවශ්‍ය ප්‍රශ්න. ඒ තමයි අහිත අගේ කරන මේ ප්‍රශ්නේ. භාවනා කරන්න ගියාට පස්සේ නැති කෙලස් මතුවෙන්න පටනවා. අර තුවාලේ වනමුකේ පාදන්න ඉස්සෙල්ලා හුලං වැදුනට අවු වැටුනට ඒකේ ගාණක් නැහැ. වන්නමකේ පෑදුවට පස්සේ හරිම ඉරිටේටින්. ඉතින් ඒක හුඟ දෙනකොට වෙන්නේ මේ ප්‍රශ්නේ වරණගන්න දන්නේ නැහැ. හුඟ දෙනේ දන්නේ නැහැ මේක භාවනාවෙන් එන එකක් කියලා. හිතන්නේ මේ මාර බලවේග එනවා මේ භාවනා ජීවිතයට යනකොට පින් කරන්න යනකොට මාර බලවේග එනවා. ඒකල මං කියන්නේ භාවනා නෙමෙයි පින්කද ජීවිතේට කියම අන්ධහැර පෑවිලා වැඩි වෙනවා. අන්ධහැරෙන් තමයි ඔය ප්‍රශ්න ඔක්කොම එන්නේ. අnder වැන්න නැතුව වැඩේ කරගෙන ගියා නම් මොකුත් වෙන්නේ ඔය මට මතකයි ඒකෙදි මගේ නමක් දාලා තිබුණා ඒක ආදිය කරන වැඩ. පත්‍රයේ ආටිකල් එකක් දාලා තිබුණා බලංගොඩ ආනන්ද මෛත්‍ර හමුදුර හම්බෙන්න ගිහිල්ලා මම ප්‍රශ්නයක් ඇහුවයි කියලා. ඇත්තට මං ගියා තමයි ওই සිද්ධිය මම නෙවෙයි. ඇහුවලු ස්වාමීන් වහන්සේ මේ මාර බලවේගය එනවා නේද භාවනා කරනකොට කියලා. ඊට පස්සේ බලංගොඩ ආනන්ද හම්බුර කොහොම ලස්සන කියලා කියනවා මහත්යෝ සීල ශික්ෂාට සමාධි ශික්ෂාවට මාර බලවේග ආවට විපස්සනාට කවදාකවත් මාර බලවේග නැහැ කියලා. මට හරි සතුටක් හිතුණා. මගෙනම දාලා තිබුණත් බොරු ඒක බොරු. උත්තරේ හරි වටිනවා. විපස්සනාදී මාරය ආවත් අපි මේකෙන් වැඩක් ගන්නවා මිසක් නිකන් යන්න හරින්නේ නැහැ. මාරය ආවත් කියන පොඩ්ඩක් වාඩි වෙන්න අපි ග්‍රීන් ටී එකක් බමු පොඩ්ඩක් වාඩි වෙන්න කියලා කියන මිසක් පළ කියන්නේ නැහැ. එතකොට ඌට අර ආපු වැඩේ කරගන්න බැරි වෙනවා. නිසා කිසිම බාධාවක් බාධාවක් ස්වරූපයට අපි ගන්න භාවනා කරන්න ගියාට පස්සේ මේක ඊගාව ප්‍රශ්න පත්‍රේ. ඊගාව ප්‍රගති පරීක්ෂණේ. ඊගාව අභියෝගේ. බැරනම් පරාදයි. නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේක ලුණු ගෙඩිය පොත්ත ගැලේ වගේ තමයි යට තියෙන සියුම් සිවිය මතුවේ. තුවාලේ වනමුකේ අයින් කරුවා වගේ හරි සෙන්සිටිව් වෙන්න පටන් ගන්නවා. ඒකට අපි කියන්නේ ඉඳුරන් සංප්‍රණීත වෙනවයි කියලා. දැන් සාමාන්‍යයෙන් ඔය අවුරුදු කාලයට ප්‍රබාණක් අරගෙන වත් කරලා ගත්තට පස්සේ ඒක තට්ටු කරව හ්ම් ගාලා සද්ද වෙනවනේ. අවුරුදු නැති කාර්ය බෙරේ එල්ලලා තියෙන දා ඔකට ගැහුවට ඒක එච්චර බේස් වෙන්නේ නැහැ. ඒ අවුරුදු කාලේ පදම් කරගත්තට පස්සේ බෙරේ සුරල් දාලා ගහන්න හදනකොට ඒ ඒ සද්ද කරනවා. ඉතින් මේ ගන්නේ අවුරුදු වෙනින්ද අපේ හොඳ වෙලාවක් ඇවිල්ලා අපි ඒක මේ භාවනාවට බෑලා දෙන ඉතින් ඒක සද්දෙන් නැත්තම් සවුත්තුයි. සද්දේ තමයි ලස්සන කතාව බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේකට සම්බන්ධ කරලා. මත අපි කියන කංශ භාණ්ඩ කියලා කියන්නේ කියන්නේ කියන්නේ ලෝහ භාණ්ඩ. බුදුරණාහි කියනවා මේක ඒක ඝණයක් විදිහට තියෙනවා නම් මේක පරීක්ෂා කරන්නේ අපි දෙවුවට පස්සේ නින්නාද දෙනවා. ඒ පැලුනොත් මොකද වෙන්නේ කියලා. බොල් සද්දයක් එන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ සක්කාය දිට්ඨිය ඒක ගන්න නම් එයාට ගහපු ගමන් ඉන්න කෑ ගහන්න පටන් ගන්නවා. එයා එක ටික කියන්න පටන් ගන්නවා. යම් කිසි කෙනෙක් සක්කාය දිට්ඨිය නැත්තම් සක්කාය දිට්ඨිය කැඩිලා නම් එයාට කවුරුත් ගැහුවත් එයා මේ සාරම්භෝණ වෙන්න විච්චති කියලා කියනවා එකට එක කියන ගතියෙන් නැතිද. එයා සාධාරණවත් අසහන් දැන් මනුස්සය මට හොඳටම බයි. මම කරලා නැහැ වැරද්දක්. ඒක නැති මේ වසර කේන්දි කියලා දින ඔය වෙලාවක කියලා බඩක් නැහැ. බෝ ඕන තරම් බැනපන් කියලා කඩපන් නිකයි. එහෙම නැති කෙනා බෑ බෑ මේ වෙලාවේ මේක දෙකක් කරන්න ඕනේ මේ මනුස්සයා නිකන් ආවට ගියාට මට බයිනවා කියලා උතර දාපුවාම අරක එකට එක එක ගිහිල්ලා මහ දිගතුර යනවා. ඒක නිසා සච්චේ නේරේසි අත්තානං කංසෝ උපහතා යත. ඔබේ ආත්මේ দমনය කරපන් කියලා කියනවා. උපහතා යත කංශ කියලා කියන කංශ භාණ්ඩේ පැලිච්ච කංශ භාණ්ඩයක් විදිහට ඔබ ආත්මේ দমনය කරපන් කියලා කියනවා. ඒසපත්තෝසි නිබ්බාණං සාරම්භෝතේන විච්ඡති. මේ මිනිහා නිවනටපත් වෙච්ච මිනිස්සෙක් යාළඟ සාරම්භේ නැහැ. එක ටික කියන ගතිය නැහැ. පත් උත්තර දෙනවයි කියලා කියන්නේ අපි මොනවාරි කියනකොට ඒකට විරුද්ධව කතා කරන ඒක එන්නේ නැහැයි කියලා කියනවා කැල්ල ගියාට පස්සේ එන්නේ අපි අර කෙලෙස අවසන ගතියක් එනවා. ඇත්තටම එනවා. ඒක තමයි අපි ඉල්ලන අභි අභියෝගේ. අවසට පස්සේ දැනගන්න ඕනේ ඒවා ආව කුප්පණ්ඩාවට මම නොකිපී ඉන්න ඕනේ. මේකට ලෑස්ති වෙන්න නිසාම නිතරම කල්යාණ මිත්‍රයන් ඇසු කරමින් ධර්ම සාකච්ඡා කරමින් බණ අහමින් ඉන්නකොට දැන් වැඩේ යනවා ගියාට තව පැත්තකින් කියනවා නම් පෙර කළ කර්මයක් නිසා මේ කෙනෙක් මට අසාධාරණ විදිහට බයිනු. ඒ මම දන්නවනම් කර්ම කියලා මම හිතා ගන්නවා ඒ ඒ කර්ම ගෙවිච්චාවයි දැන් මෙයාට බැනලා අලුතෙන් කර්ම රැස් කරන්නේ නැහැ. ඒකයි යෝගාවචරය කියන්නේ. අසාධාරණ විදිහට අපිට හොඳ නරක සැප දුක් එනවා. ආවට පස්සේ ඒක විග්‍රහ කරන්න ගියලා ඒකෙන් අලුතෙන් අලුතෙන් ආය ප්‍රවේග ඇති කරන්නේ ඒක නොකර සිටීමේ හැකියාවක් බුදුහාමුදුර අපිට ලයිසන් එකක් වගේ දීලා තියෙනවා. ඔබට ගැව්වට ඔබට නොගහින්න පුළුවන් මම නම් කවදාකවත් ඔබට දොස් කියන්නේ නැහැ. අනික කවුරු දොස් කියවන්නේ? ඔබට බයිනකොට ඔබට නොබැනී ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මම ඒක ඔබට දෙනවා. බුද්ධ පුත්‍රයෙක් වශයෙන් දෙන මේ යන්ත්‍රයක් වගේ. ඉතින් අපි පුරුදු කරන්නේ ඒක තමයි. ප්‍රශ්නේ හොඳයි. මේ උත්තරය ඇහුවයි කියලා ඔක නතර වෙන්නේ නැහැ. ඔක දිගටම එනවා. ඒක හොඳට දැනගෙන යන්. ඒක ඒගොල්ලන්ගේ දෝෂයක් නෙවෙයි. ඒ කියන්නේ කෙලෙස් වල දෝෂයක් නෙවෙයි. ඒගොල්ලන්ට මතුවෙන්න අපි අවස්ථාව වැරදුනට පස්සේ අපි දැන් යකාගේ මේ බය නැති යකාට බය නැති තමයි සෝනේ කෙවල් හදලා තියෙන්නේ. ඔබ වරෙන් මම එන එන එකට මුණ දෙනවා මිසක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා. මේක හරි මේ මම හිතන්නේ කිසිම ආගමක විපස්සනාවෙන් තොරව මේකට අපි මුණ දෙයි කියලා. විපස්සනා තමයි එන්නර්ලා ඒකට මුණ දීමේ ශක්තිය තියෙන්නේ. ඉතින් ඒක නිසා මේකට මේ සෙල්ලක්කාරකමක් ඕනේ. අපි නේ සාමාන්‍ය සෙල්ලක්කාරකම් තියෙන නිසානේ අපි මේ මේ ස්කවුට්ස් කැම්ප් ගහගෙන කැලේට යන්නේ. ගෙදර සැපේ ඉන්න පුළුවන්කම තියදී අපි කැලේට යන්නේ මොකටද? බාලදක්ෂිකාව බාලදක්ෂි මොකටද කැලේට යන්නේ? අපිට අභියෝග අවශ්‍ය නිසා අභියෝග වලින් අපි ඒකට පන්නරයක් ලබන නිසා බුද්ධ ධර්මයේ කියනවා උඹත් බාලදක්ෂයෙක් වගේ බාලදක්ෂිකාවක් වගේ ගහපන් සට්ටට. එතකොට උඹ මරණයට සූදානම් වෙනවා. එන්න තියෙන දේවල් සූදානම් කරන. කියන්නේ මේකට කියන්නේ මේ මොකද්ද හොඳ වචනයක් තියෙන මට මතක නෑ මේ තමන්ගේ ප්‍රතිශක්තිය නංගවලා දෙනවා. තමන්ගේ ඉවසීමේ ශක්තිය නංගලා දෙනවා. ඉමුනයිස් කරනවා. අපි විස බීජ තියෙන තැනකට යන්න ඉස්සෙල්ලා අපි වැක්සින් කරගෙන යනවා. ඒකෝට අපි දන්නවා අපිට එන්නේ නෑ කියලා ඒ රෝගේ. වැක්සින් කියන්නේ මොකක්ද? අර විස බීජෙම ඒ විස බීජෙමයි. පොඩ්ඩක් අඩු කරලා දෙනවා. ඒ ඉන්දියාවේ හිටපු කෞටිල්‍ය කියන අර්ථශාස්ත්‍රඥයා මට මතක නැහැ කවුද රජුර කෙනෙකුට අර්ථශාස්ත්‍රය උගන්ලා තියෙනවා. ඊට පස්සේ එයා ඇනලයිස් කරලා බැලුවලු ඉන්දියාවේ රාජ පරම්පරාවේ 143ක් හෝ ඒ වගේ සමාන ගණන් මැරලා තියෙන්නේ රජපෞලෙම කවුරු හරි වහදීලාලු. It's a fact. රජුර මැරෙන්නෙම පුතා අතින්. ඒක ඉතින් ඉතිහාසයේ ස්වභාවය. ලංකාවෙත් එහෙමයි. එහෙම රාජාවලියක් තියෙනවා. ඉතින් යා බලනවා වහදිලා ඊට පස්සේ මෙයා කවලු මේකට කරන්න දේ රජුරණ කවලු මෙන්න ඩේටා. ඔබ වහන්සේ දන්නවා මාත් දන්නවා ඉතිහාසය. ඒක ඒවල මොකද කරන්න ඕන කියලා. රජගෙදර කට්ටියට හැමදාම ටික ටික වහකවල පුරුදු කරන්න ඕන. එතකොට එයාට සාමාන්‍ය වහක් දුන්නට සාමාන්‍ය හොඳට බීපු මිනිසෙකුට මොන જાදුරක් ගන්නන්නේ ඉතින් ඊට පස්සේ කවුටිල්ල අත සාත්‍රය හැටියට හැමදාම අරක්කමයට මෙයා ගිහලා දෙනවා මෙන්න මේ ප්‍රමාණය දීලා දීලා දීලා නැග්ගුවට පස්සේ සාමාන්‍ය මිනිස්සෙක් දෙන වහට පොරොත්තු දීමේ ශක්තියක් එනවා. ඒක නිකන් බලනකොට රජුරවන්ට වහ දෙන කතාවක් තමයි තියෙන්නේ. මේ ළඟදී ඒ වගේම සෙල්ලමක් වුණා මරි ලංකාවේ මේ ඒ කියන්නේ මේ බෝම්බ බැඳගෙන පයින් සිව්සයිඩ් බෝම්බස්ලා ඉන්නවනේ. ඉතින් ඒ කට්ටියගේ ඇඳුමක් පාර්ලිමේන්තුව ඇතුලේ තිබ්බා. හරි බඩ වාසිය පහුවෙන්ද උදේ මොනවක්වත් නැහැ ඊට ඉස්සෙල්ලා ප්‍රධාන ඇමතිවරයා මැරිලා පාර්ලිමේන්තුව ඇතුලේ මේ ඒ ස්කිට් එක තිබිලා හම්බෙලා ඉතින් පස්සෙන් දවසේ ඒ පාර්ලිමේන්තුව ආරක්ෂාව පිළිබඳ පොලිස් ඩීජී ගහන කිව්වලු මම මේ ඩිමොන්ස්ට්‍රේෂන් එකට ගෙනාවේ කටියට පෙන්නන්න උගට මැරෙන්න දෙයක් තියෙනවද ඉස්සෙල්ලා දවසේ ගියේ මොකද්ද පාර්ලිමේන්තුව ඇතුලට කෙනෙක් ඇවිල්ලා සැට් කරලා ගිහිල්ලා කියන්නේ ඒ වගේ මේවා ආව පමණට බය වෙන්න දෙයක් ඕනේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම සිව්සයිඩ් බබ කෙනෙක්ගේ කිට්ටයක් කියලා කියන්නේ බය වෙන දෙයක් තමයි. නමුත් ඒකට මිනිස්සෙක් ට්‍රේන් කරන්න ඒක පෙන්නලා ඉපාය. මෙන්න මෙහෙමයි මේකේ ලකුණු මේක දැක්කොත් මම ගිහලා පොලිසියට පෙන්නන්න ඒක ගෙනාවට පස්සේ DIGට ඒ පවර් එක නැත්තම් කරන්න බෑනේ මේ වැඩේ. ඒ වගේ කෙලෙස් වලට එන්න දෙන්න. ඔය යකා ඔය කියන තරම්ම කළු පාට නෑ අප්පා. එන්න අරින්නකෝ. එන්නෙත් නැහැ. ඔව් මම ඇවිල්ලා තියෙන්නේ සන්නාය බැඳගත්තේ අර අශෝක රජුරංග මල්ලි කතා කරන්නේ මොකද්ද මම මේ මොකද හොඳ ලස්සන කියනවා මම මේ සන්නාය බැඳ ගන්නවා මම කැලේට රිංගනවා නිවන් දකලා මිසක් මං එළියට එන්නේ නැහැ සන්නාය බැඳගත්තේ කෙලස් එක්ක එනකොට රණ්ඩු කරන්න තමයි සන්නාය කියලා කියන්නේ සිවුරට සිවුර ඇඳ ගන්නවා මං කැලේට යනවා මම මේ සටන් ඔක්කොම සතුරු මයිලකට ආවිල්ලා ඔක්කොම දැනගෙන මිසක මං එළියට එන්නේ නැහැ කියලා කැලේට යන්නේ තිස්ස කියන ස්වාමීන් වහන්සේ මේ කෙලෙස් වලට බය නෙමෙයි එන්න අරින්න. ඒක හුඟව දෙනෙක් හිතනවා මේ කෙලෙස් එක මූණට බුණ දීම කැත වැඩක් කියලා. ඒක මේ නරක දෙයක් කියලා. රාගේ රාගේ වශයෙන් අඳුනා ගැනීම වැරදියක් කියලා හිතනවා. ඒක අන්තිම මේ ධම්මානුපස්සනාවේ සරුවත්‍යංශ කෙලින්ම කියනවා uppannam kama vitakkam uppannam kama vitakko dipajanati. ඉපදුනා වූ කාම විතක්කේ කාම විතක්කේ දැන ගැනීම ගැඹුරු භාවනාවක්. ඒ නිසා මේවා එනකොට සූදානම් වෙලා යනවා නම් ඔය හිතන තරම් ඒකෙන් ඉතර ලොකු හානියක් කරන්නේ නැහැ. දැන් එහෙනම් අපි ඊට පස්සේ අපි ඒක වේදනාව විපස්සනා අනුබලන අවශ්‍ය නෑ. එහෙම දෙයක් නෙවෙයි තියෙන්නේ. කායනපසනාවට සංසිඳුණාට පස්සේ දැන් මේ තියෙන්නේ ආස්වාද ප්‍රසආස සංසිඳිලා. හැබැයි සතිය කැඩිලා නෑ. සමාධිය කැඩිලා නෑ කියලා දන්නවනම් තමන්ට ඒක සතුටට කාරණාවක් තමයි මේ වෙලාවේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන කිසිම අකුසලයක් නැහැනේ. ඒක විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතියක් පහළ වෙනවා. මේ ජීවිතේ මේ සංසාරේ අපිට කෙලෙස් වලින් තොරව චිත්තක්ෂණයක් ලැබිලා. ඒතර සැකයක් නෙමෙයි පහළ වෙන්නේ. නිින්දක් නෙමෙයි පහළ වෙන්නේ. සැකේ නිින්ද කියලා කියන්නේ අන්ත දෙකක්. මෙයා මේ මැද සතුට කරපත් වෙනවා මම මගේ ප්‍රයත්න නිසා తాවකාලිකව කෙලෙස් නැති චිත්තක්ෂණයක් දැක්කා. අන්නේ පීචි සුඛ පහළ වෙනවනම් එයා සත්පුරුසයි. එහෙම නැත්නම් සැක උපදවනවනම් මම දැන් ඊගාට මොකද කරන්නේ? මම වේදනාවට පසුනාව කරනවා. මම අනිච්චන් දුක්ඛං අනත්තං කියනවා කියලා කියනවනම් මේ චිත්තක්ෂණේ අගේ කිරීමක් නෙමෙයි ඒකෙන් කියන්නේ. මේ චිත්තක්ෂණේ පහුරු ගෑමක්. බුදුහාරගෙන පහුරු ගන්න එපා. පස්සම්බනේ කරන්න. සංසිඳවන්න. උපසමනේ කරන්න. උපසමනේ කෙරුවොත් ඒ මතින්ම Taman පෙර නොසු නොවිරු ප්‍රයත්නයක් කරලා මම යමක් නොකර සිටීමේ හැකියාව මතුවෙනකොට මම ආයෙනක් නැහැ. <clears throat> මේ මම මේකට කරන්න ඕනේ කියන හැඟීමක් නැහැ. පාවාදීමක් සිදු වෙනවා. අන්නේ ප්‍රීති සුඛය තුළ තමයි ප්‍රීති සුඛය කියන්නේම වේදනාවක්. ඒ වේදනාව වෙන්නේ වේදනාවට අදාළ වෙන රූපයක් දැකලා සද්දයක් අහලා නෙවෙයි. මේ ධර්මයට නියමානුකූලව උත්තරයක් දීපු නිසා. ඒක මේ යනවා ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා මේ ඇතුලේ තියෙන සංඥා වේදනා දෙක තමයි මේ කලරේෂන් කරන්න කියන එක තේරෙන ගන්න. මේ මවන්නේ හොඳද නරකද හරිද වැරදිද කියන මේ සංඥා වේදනා දෙක තේරෙන පටන් අර ගන්නවා මේ දෙන්න කීකරු කරගන්නකම් අපි මොනවා දුන්නත් එයාට ඕන විදිහට එයා නම් වනම් දාගෙන අනා ගන්න. ඒව තමයි මේ සැක කරනවා කියන්නේ. ඒව තමයි මේ නින්දට වැටෙනවා කියන්නේ නින්දට වට ගන්න නැතුව යනවනම් සංඥා වේදනා දෙක සංසිඳෙන්න පටන් ගත්තට පස්සේ හොඳට තීරණ පටන් අර ගන්නවා වේදනානුපස්සනාව දිගේ හිනේට භාවනා දියුණුවක් කරනවායි කියලා. යමක් කරනවායි කියලා කියන්නේ ඇත්තටම ඒ සක්කාය දිට්ඨියට පොහොර දෙමිල්ලක් තමයි. ඒක වෙනවා. ඒකට දෝෂයක් කරන්න එපා. ඒක මේ රාජපරාධයක් නෙවෙයි. නොකර සිටීමේ හැකියාවත් වරින් වර උත්සාහ කරන්න. දැන් අපි එහෙමනම් දවසේ වැඩ කටයුතු સમાપ્ત කිරීමක් වශයෙන් අද දවසෙත් අපි බාධාවකින් කරදරයක් නැතුව මේ කටයුතු කරන ගියා. පේන්න පේන්න කාගෙත් සහයෝගය තිබුණා.